හරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ අද දෙවෙනි දවසේ මේ වෙලා වෙන් වෙලා තියෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලකට ඒ අනුව කලින් සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒ අනුව මම වැඩසටහන පටන් ගන්නවා ලිඛිත ප්‍රශ්න මතින් නමුත් කරගෙන යන අතරවාරදී කාට හරි අමතර ප්‍රශ්නක් නගන්න හෝ නැත්නම් ප්‍රකාශන කරන්න හෝ පිරිසිදු කර ගැනීම කරන්න ඕන නම් මම සාදරයෙන් ආරාධනා කරන දින සම්බන්ධ වෙන්නේ කියලා. ඒකට මේ සූදානම් කරලා තියෙන මයික්ස් පාවිච්චි කරන්න. ඒකට වාර්තාගත වීමට ගොඩක් වාසි වෙනවා. සමහර වෙලාවට මේ වැඩසටහන පිටේ අය වුන්කම් දෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ චෝදනා කරන ප්‍රශ්න නැතුව උත්තර විතරක් දුච්චාම මේක සම්බන්ධීකරණය කරගන්න බැරි නිසා ඒකට මට දෝෂයක් වෙනවා ඒ ප්‍රශ්නේ නැවත කියන්නේ නැතුව උත්තර දුන්නා කියන ඒකෙන් මාව ගලවන්න හොඳ වැඩිමයි ප්‍රශ්න මයික් එකට කතා කරන ඉතින් සමහරු ඒකට කැමති නෑ මේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා කියලා මේ මයික් එකට කතා කරන එක. ඉතින් අපි ධර්ම ගෞරවයෙන් ඉතින් කවුරු කවුරුත් එක මේ ආයෙත් එක වෙනු කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි අපි අ විස්තර ප්‍රශ්නයක් ඉදිරිපත් කරගත්තොත් ගරු ස්වාමීන් වහන්සේ කෙලින් ශරීරයේ තබා ඉදිරියට සතිය ගැනීමට දේශනා කොට ඇත්තේ ආනාපාන සති භාවනාවට පමණක් නෙවෙයි අනික් සෑම භාවනාවක් තමයි කැමති විදියට කළ හැකි කියා මගේ අදහසයි. එතන සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය තමයි පටන් අරගන්නේ. නමුත් ඒකේ කර්මස්ථානයේ 13ක් සඳහන් කරනවා. ඒ 13ම කායගත සතියේට ඊට පස්සේ වේදනානුපස්සනාව සඳහන් වෙනවා, චිත්තානුපස්සනාව, ඊට පස්සේ ධර්මානුපස්සනාවෙත් දසකොටිච්චා කමඨාන් 21ක් තියෙනවා සතිපට්ඨාන විතරක්. ඒ ඔක්කොටම පූර්විකාවක් සපෙන්කොට සර්වඥාන්සේ අරණ්‍යගත, රුක්ක මූලගත, සීනාසනගත, ශූන්‍යාගාරගත ඒ වගේම අලඟ මැද වාඩි වෙන එක උඩුකය ඍජුව තබා ගැනීම සතිය පිටුව තබා ගැනීම කියන ඒ ටික පොදුවේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ආනාපානේ සඳහන් කරන අනෙකුත් කර්මස්ථාන 21 නැතුව ආනාපාන සඳහා කරන හැම තැනකදීම අත නැර මේ පරිණක භාවනාවකුත් උඩුකය කෙලින් තබා ගැනීම සතිය දිගට කිරීමක් කරනවා. දැන් අපේ ලොකු සංච විශේෂයෙන්ම ඔබයලා බලලා කියපු එක එම සතිපට්ඨාන සූත්‍රය කියලා කියනකොට ඒක ඒ විපස්සන කමඨාන් 21කටම අදාළයි. ඒක නිසා අනිත්‍ය වාටික තමන්න කැමති විදිහට කළ හැකි කියලා මේක අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. ඒක එච්චරම හිතුවක්කාර අදහසක් නෙවෙයි. ආනාපාන සති භාවනාව වුණත් හොඳට පුරුදු වුණාට පස්සේ නිදාගනක් කරන්න පුළුවන්, සක්මන් කරමින් කරන්න පුළුවන්, හිටගනක් කරන්න පුළුවන්. ප්‍රසස්ත තත්ත්ව නැතුණක් කරන්න පුළුවන්. ඒ මොකද ආනාපාන ගුරු වුණාට පස්සේ ඕනේ අරමුණක යොදා. මේ කතා කරන්නේ අපි ආධුනික මනසක් ගැන. ආධුනික පටන් ගන්නකොට මේ මූලික தত্ত্ব ඔක්කොම දීලා පටන් අර ගන්න ඕනේ. ඒක ධර්ම ගෞරවයකටත් වැටෙනවා. සංකර්තා ඇති නොවීමටත් බලපාන. ඒ නිසා පටන් ගන්නකොට කරන්න. පුරුදු වෙලා Taman මේ ගුරු වුණාට පස්සේ අපි සාමාන්‍ය වාහනයක් මේ පටන් ගන්න ෆස්ට් එකේම ස්ටාර්ට් කරන්න කියලා තමයි පොතේ තියෙන්නේ. ගුරු වුණාට පස්සේ සෙකන්ඩ් එකේ පිකප් කරතැයි තර්ඩ් එකේ පිකප්. ප්‍රශ්නයක් නැහැ. අදිසි හැටියට පල්ලමේ නම් තියෙන තර්ඩ් එකෙත් පිකප් කරනවා. ඒකේ මට්ටමේ දෙනවා නම් සෙකන්ඩ් එකෙත් පිකප් කරනවා. ඒ වුණාට සාමාන්‍ය පොත කියනකොට ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියලා තමයි අහන්නේ. ඉතින් ඒක මේ ආධුනිකයන් සඳහා විශේෂයෙන් මේ වගේම අලුතින් කියලා දෙන වෙලාවක සංක්‍රතා ගැන කතා කරන්න එපා. සාමාන්‍ය සරල පටන් ගන්න කෙරෙන්නේ නැහැ. ඒකෝට අපි මේ පටල මේ වර්ධව වටහා ගන්න අඩුකමයි ඔකේ. මේකදී මේ ලොකු සංහසේ මේ ගැන කියනකොට කිව්වේ ආධුනිකයෝට කියලා දෙනකොට හෝ පොදු කීප දෙනෙකුට කියලා දෙනකොට අනු විලාම ආනුභව ප්‍රතිපදාවෙන් අනුපූර්ව ක්‍රමයට යන්න එතකොට ගැටුම් වෙනවා අඩුයි. සෝනසෙන් මෛත්‍රී භාවනාව මේකදී ඒක තමයි කියන්නේ අනික් සෑම භාවනාවක්ම Tamanට කැමති විදිහට කළ හැකි බව ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ කැමති විදිහට කියලා කියන්නේ ශරීරයේ කෙලින් තබා ගැනීමක් හෝ සතිය ඉදිරියට තබා ගැනීමක් කියන එකක් වෙන්නේ සතිය ඉදිරියට තබන කරන භාවනා හයයි තියෙන්නේ අනුස්සති භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ආගානුස්සති, දේවතානුස්සති, ආනපනසති. ඒ ඔක්කොම සතිය ඉස්සර කරන්නේ. මෛත්‍රී භාවනා මේ ආනපාන මොකද? මෛත්‍රී භාවනාවේදී එහෙම සතියක් නෙවෙයි එක මෛත්‍රී සංකල්පයට හිත දාන්න. ඒකකොට සතිය එච්චර මේ මේ විශ්ව කළ කතා කරන සත්පත්තහණයක් තියදී සාකච්ඡා වෙන්නේ නැහැ මෛත්‍රී භාවනාව. බුද්ධානුස්සතිය බුද්ධානුස්සතිය යනකොට සතියක් තියෙනවා. මේ මම කියපු පොයින්ට් දෙකක් කතා කරන එකක් විජුව තබා ගැනීම කය අනිත් එක සතිය ඉදිරියෙන් තබා ගැනීම. බුද්ධානුස්සතිය චානුස්සත් භාවනාවල සතිය ඉදිරියෙන් තබා ගැනීම පූර්ව කොන්දේශයක් වෙනවා. එතකොට නිදාගෙන ඉඳන්දී හෝ ප්‍රශ්නයක් ඇති වෙනවා. ආනාපාන සතිය වුණත් ප්‍රවීණයෙකුට කොහොමද ප්‍රශ්න? ආධුනිකට හඳුන්ලා දෙනකොට හැම වෙලාවෙම අර මූලික தත්ත්වයන් ටික මතක් කරලා දෙන එක ධර්ම ගෞරවයකුත් වෙනවා. සංකෘතායතන වීමට කෙනෙකුටි. ගෞරව පුරුදුක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරමි. පෙර බවල්දී පුරුදු කරත්තා වූ සංස්කාර වශයෙන්ද අප එක එකනාට කර්මස්ථාන අරමුණු වන්නේ පහදා දෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම ඕක ඒක මේ තම තමන්ගේ ගැටේ ගැහිච්ච විදිහ තමයි ගැටේ ලියෙන්නේ. ගැටේ කයින් කියලා කියන්නේ අපි එක එක පුරුදු පෞෂත්ව පෞෂ පෞෂත්ව ලක්ෂණ ඇබ්බැහි මේවා ටික තමයි ඇත්තට සංසාරයෙන් සංසාරයට යන්නේ. ආත්මෙන් ආත්මයට යන්නේ. ඉතින් ඒකට ගැළපෙන කර්මස්ථානයක් තමයි යාට ඇටි ලිහෙන්න හේතු වෙන්නේ. මොකද එතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. කොහොමද අපිට අදාළ කර්මස්ථානේ තේරුම් ගන්න කියලා. ඒක සඳහා හොඳම වැඩේ තමයි කර්මස්ථාන මට්ටමට කර්මස්ථානයක් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සමාධිය සඳහා. අපි ඊට සමාධියට ඉස්සෙල්ලා මට්ටමට යන සතියට සතියට ගියාම කර්මස්ථානයක් කියන එකක් විශේෂ කරන්නේ කොයි එකක් අරමුණු කරන්න පුළුවන් ඊළඟ සිටි 100. මතු වෙන දෙයට එනේන හැටියට බලන එකයි සතිය කියන්නේ. මේ බලනකොට අර ධර්මානුරූපව දයෝපගතව ඒ මතු වෙන්න පටන් අර ගන්නවා. ඉඳගෙන මම දැන් මෙතන කියලා සතියින් ඉන්නකොට ආනාපාන මත වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම මත වෙන්න පුළුවන්. නැත්නම් සමහරකට ඒ දේ කරන්න ගියාට හරියන්නේ නැහැ. බුද්ධානුස්සතිය මත වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට විවෘතව තියාගෙන ගියාම හරි අඩුයි. මේකදී මේ මේ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන මේ ප්‍රශ්නේ මතුවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් ගැන කතා කරනකොට මම ඉස්සෙල්ලාම මීටර් වෙලා වෙලාවේදී මේ ඉංග්‍රීසි පබ්ලිකේෂන් එකේ හිටපු වීරකෝ මහත්තයා වන්ට එක ડોક્ટર මේ මේ ෆෙනෑන්ඩෝ අරක්කම ෆෙනෑන්ඩෝ අපි තුන් දෙනා ඉති පුදුමාකාර ගෞරවයක් සහ බයකුත් සබකෝලිකුත් තිබුණා ඥානරාම ස්වාමීන් වහන්සේට ඒ වගේ බරක්කම් පණන්දි කිව්වා මම ගිහිල්ලා දෙන්න හැබැයි මට නම් කතා කරන්න තේරෙන්නේ නැහැ ওই ස්වාමීන් වහන්සේලා අපි වගේ නෙමෙයි මේ බොහොම ශ්‍රේෂ්ඨයි මටත් දැන් බයයි හැබැයි මට මොකා වුණත් එළියේ ගණන් ගන්නේ මම මං කිව්වා මට වැඩේ වෙනවා නම් කොහොම හරි මම කතා කරනවා ඊට පස්සේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ එයානි ගියා ඇත්තටම මෙතනින් යනකොටදී එක පැනනවා. දැන් එක පැනනකොට ගේට්ටු වහලානේ. අපි කිසිම ගාණක් නැතුව මෙතෙන් උඩට යනකොට අර උයන මිනිස්සයා ඒ දාසේ හිටිය නොන්දි ගන්න මිනිස්සෙක් ඇහක් වපරයි. මිනිහ අනිකටද කියනවා ඔය ඉස්ලාම මහත්තයා විසිකුටි හම්බවෙන්නේ නැහැ දැන් කියලා. සම්පූර්ණ වැරදිලක් උනේ. මට ඇහුණා කියන. ඔය ඉස්රායිල් යන මහත්තයා විශේෂිකුටි හංගගේ නෑදෑයි කියලා. මම ඒ වගේම නිකන් කොකෝ දාගෙන යනවා. දැන් දන්නේ විශේෂ කොක්කද කියලා. ඊට පස්සේ දානශාලාවට ගාන ගිහලා කයින් හරි ගන්න විශේෂිත යනකොට මුද්දටම කෙට්ටු හාමුදුරු කෙනෙක් බාල්දි දෙකක් අරගෙන සිවුර නැතුව අඳනයක් අඳගෙන යනවා. දැන් මේ හාමුදුරන් අහන්න විදියක් දුන්නා විශේෂයකට යන්නේ මොකද්ද කියලා. ඊපස්සේ හාමුදුරු ඊට පස්සේ ගියා. සිවුර අඳගෙන ඇවිල්ලා වාඩි වෙලා ඊට පස්සේ ගියා මම ලොකු සංස් හම්බෙන්නයි ආවේ අපිට ඥානන්ද හාමුදුරු හම්බෙන්න පැත්තන මම තමයි ඥානන්ද. ડોક્ટર වෙනන් දන්නවා හැබැයි. ඊට පස්සේ කතා කරන දේ වල ඊට තවත් කොයින්සිඩන්ස් එකක් වෙලා තිබුණා ડોક્ટર ෆෙනෑන්ඩු අවුරුද්දකට ඉස්සෙල්ලා ඥානන්ද සාන්තිගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න මිස් වෙලා. අපි එන්නම් කියලා අපොයින්ට්මන්ට් එකක් ගන්න ඉන්න බැරි වෙලා. ඉතින් ඒ නිසා ඥානන්ද සාන්තිගේ ડોક્ટર ෆෙනෑන්ඩු අඳුනගෙන ඉතින් දැන් ජයට කතාව යනවා. ඊට පස්සේ මම ඉතින් මම ආකල්ප කියන්නේ ඊට පස්සේ මං ගාව අපිට ලොකු සංහසේ බලන්න බැරි වෙන්නේ. බැරි වෙයිලා අපිට දිනයක් ගත්තත් ඇති. නෑ නෑ දැන් අඳගන්නේ නැහැ. ඊට පස්සේ විශේෂයෙන් බහගෙන යනවා දැන් ඒ විශේෂපහේ කුටිය. ඒකෝට මං ඉන්න කුටිය ලොකු සංහසේ මට අර ශ්‍රද්ධාව නිසා මම ඥානන්ද ස්වාමීන් කිව්වා සාහිත්‍ය මේ කරන උදව්ව නිසා මම මගේ මුළු ජීවිතේට ඔබ වහන්සේ මම කල්යම් මිත්‍රෙක් විදිහට සලකනවා මට අනුකම්පා කරලා සාහිත්‍ය මහවත් ලයිස්ට් එකට දාගන්න. කියනවා මම ඇදී හැරලා බැලුවා මේ මොකද කියන්නේ කියලා. කියන ලොකු සංස්කාරට ගිහිල්ලා කිව්වා සාංශ මේගොල්ලෝ එන්නම් කියලා දුන්නා ගියවද දෙන්න බැරිලා තියෙනවා. අද තමයි ආවේ කියලා ඔපොයින්ට් එක පිටු. දැන් ලොක වෙනාලි මට අද මොකද මොකද මොකද මොකද ඊට මම ප්‍රසන්න මේකයි. නිකන් ආවේග දැනකව මම කතා කරේ. මම සංසෝපාංශයට වන්දිලා පූජා කරන බුලත් කොලයක්වත් ගෙනාවෙත් නැහැ. හැබැයි ඔබ වහන්සේගේ උපදේශයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕනේ අන්න සත්‍යවිසුද්ධ සහ විදර්ශනා ඥාන කියෝ මනුස්සයගේ කකුල් දෙකට වැදලා යන්නේ. ඇයි මහත්තයෝ එහෙම කතා කරන්නේ? මම ඔබ වහන්සේනේ විචාර විදර්ශනා ඥාන සත්‍යවිසුද්ධ විදර්ශනා ලිව්වේ මට කකුල් දෙක දෙන්න වංගලයන් මට ඉතරයි. ඊට පස්සේ හොඳ හොඳ දැන් හරියෙන් දැන් මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මම කව මේ පොත බැලුවා සම්මත. මට මේ බෙහෙත් අත්දොරක් තියෙන්නේ. පුදුමාකාර දෙයක් ප්‍රශ්න විසඳුණා. ඉතින් බලමුකෝ අපි මේ දන්නේ නැතුව වැඩ කෙරුවාට ලෝකේ කොහේ කොහරි ඉන්න ඇත්ත වැඩගත්මනේ මේකේ. බොහොම හොඳයි. කියමු බලන්න භාවනා කරන වැඩ කිව්වා. ඉතින් මම ඊට පස්සේ දැන් ටිකක් ඊට පස්සේ මම කම මෙන්න මෙන්න මෙන්න කියලා නිකන් වේගෙන් කියවෙනවා. ඉමෝෂන් ඉඳලා කිව්වා ඒකට මගේ ජීව රූපයත් මෙහෙම අර මෙච්චර විතර රවුල වල කොණ්ඩෙ මෙච්චර. සම්පූර්ණ මාව අඳුරන්න බෑ. සුදු සූට් එකක් දාගෙන නිකන් වෙන්නේ. Hindu සාමිවරයේද සිංහල මේද මොකක්වත් හොයන්න ඕන අම්මට අඳුරනක් දැනනවා. ඊට පස්සේ මම උසම මේකට පණී කියලා මොකක්වත් නැහැ. එහෙමනම් මහත්තයෝ ඉදිරි කාලේ විවේකයෙන් ගන්න ස්ථානයක් හොයාගමු. ඒකෝර මට තේරෙනවා දැන් දැන් යන්නේ අබ්ජෙක්ට් එකට බහලා තියෙන්නේ. ඒකට ප්‍රධාන වීරකෝ මහත්තයා පිටිපස්සෙන් යාළුකෝන්ට මේ ප්‍රශ්නය. සංඥාති මේ මේ භාවනා ගැන කියනකොට උසීම කර්මස්ථාන 40ක් තියෙනවා. අපිට මොන මොන චරිතද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි වගේ කෙනෙක් කොහෙන්ද පටන් ගන්නෙ කියලා. බුදුහාම කිව්වා 40න් කොහෙන් පටන් ගත්තත් වැරද්දක් නැහැ මහත්තයෝ. නරක දෙයක් නෙවෙයි කර්මස්ථානයක් කියන්නේ. කොහෙන් පටන් ගන්න තිබුණත් මට උදව් කරන්න තිබුණානේ. තාම පටන් ගන්න නැත්නම් ඉතින් බර්ඩ් ඇන්ද රේච්චලා කියනවා මහත්යෝ ගොඩේ ඉඳලා නැව් පෙරලන්න බෑ. ඔච්චර බයින්ද. කොහෙන් පටන් ගත්තත් කමන්නේ මොනවා කරුවත් හරි නෑ කියලා හරි තේරුම් ගන්නවා කියලා මේ ප්‍රශ්න උත්තර දුන්නේ මේ තොරතුරු ප්‍රශ්න කරගන්න එපා. මේව උත්තර කරගන්න. අපිට කර්මස්ථාන ගොඩක් තියෙන එක දුර්වලකමක්වත් වැරද්දක්වත් නෙවෙයි. කොයි එකක්වත් වැරදි. කොයි එක පටන් අරගත්තත් හරි නැත්නම් ටික දවසක් යනකොට හරි නෑ කියලා හරි තේරෙනවනේ. අකුසලයක් වෙන්නේ නැහැ. එතකොට දන්න කෙනෙක් ගාඩ කියලා කරදැයි මම මේක මෙහෙම කරා. මෙන්න මෙහෙම වුණා මට හරි ගියේ නැහැ. එතකොට අර පැත්තට ඒ තොරතුරු වලින් හොඳට දක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද පොත් කියවන්න කියවන්න කමටහන් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න කරනවා. ඒක මේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන දා. ඉතින් මොකද හේතුව මේ මොඩ වඩුව අවුදත් එක ප්‍රබදන සෙල්ලම් තමයි තියෙන්නේ. ඒක පොතනකින් හරි පටන් ගන්න. ඒ සඳහා මේ වගේ වැඩමුළුවලකදී දීචිම ක්‍රමේ තමයි ආනපනසති. හැබැයි ඒක තුඟෝදිනේ කියන එක ගැඹුරු වැඩි ඒක නිකන් ගරු භාවනීය වැඩි කියන සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. ආනාපාන සතියෙන් පටන් අරගත්තොත් කවදාවත් සංකීර්ණතාව සහ සංක්‍රතය එන්නේ නැහැ. ආනාපාන සති භාවනා කරගෙන යනකොට වෙන දැන් අසුබ සතිය කරනකොට බය පිළිකුල පහළ වෙලා ද්වේෂයෙන් ඉදිරියට. මෛත්‍රී ඉන්නකොට කාමයේ රාගය පහළ වෙලා විකෘතියක් වෙන්නේ තියෙනවා. කරුණා භාවනා කරනකොට ද්වේෂයෙන් ඉදිරියට. මේ හැම එකටම පිටිපස්සෙන් ඉන්නවා නොපෙනෙන ධර්මයක්. අනපන්නේ. හැබැයි අල්ලනවා. ඒ නිසා අනපන් කරන්න පුළුවන් නම් හොඳයි බැරි නම් ඒ විනෝඩ කරන එකක් මේකයි තියෙන්නේ. ඒ විනෝඩ අනපන් කරන්න බැරි වෙන කාරණාවක් තියෙනවා. උතර යනවා ඒක අසනීපයක් නෙවෙයි නැත්නම් ඒකට පිළිමක් වශයෙන් කරන්න. ඒ නිසා මේක මේ ප්‍රශ්න නගලා තියෙන විදිහටම අර වෙන ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න නගනවා. මොකද අපිට තොරතුරු ගොඩක් තියෙනවා. ඒ තොරතුරු අපි වාසියට ගන්න මිසක කවදාකවත් නරකයි. භාවනා උපක්‍රම හෝ ගුරු භාවනා ක්‍රම වැඩියෙන් තියෙන එක හෝ ගුරුවරු වැඩි වෙන එක හෝ කර්මස්ථාන වැඩියෙන් තියෙන එක කරදරයක් ගන්න නරකයි. ඒක අපි පිනට බහිල් වෙච්ච එකක්. සුදුසු තැනකින් පටන් අරගෙන යන්න වැරදුනොත් ප්‍රශ්නයක් නෑ. එච්චරයි ගන්න තියෙන මේ ආදර්ශය. ඒ නාම රූප ධර්ම පිළිබඳව ආත්ම දෘෂ්ටි නැති කරගන්නේ කෙසේද? නාමය හා රූපේ රූපෙන් එහා සත්‍ය පුද්ගලයක නැත යන දකින්නේ කෙසේද? සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කෙසේදයි? කෙසේද ස්වාමීන් වහන්සේ? මේක සඳහා කරන්න තියෙන්නේ දකින දකින හැම පරියන්කේ හෝ සක්මනේ හෝ ඉදින්දා වැඩ දකින්න දේ තුල විමසුම් නුවණ ඒ වගේම ඒකේ තියෙන මේ කොටස නාම මේ කොටස රූප කියලා දන්නවනම් බොහෝ වෙලා බලන්නේදී අනන්ත වාරයක් බලන්නේදී කොච්චර බැලුවත් ඒ වෙලාවේ ඇහැට දැක ගන්න දේන් තොරව වෙන গুপ্ত දෙයක් මේකේ නැති බව තේරෙනවා. දකින්න මේ තියෙන විස්තර කරගන්න පුළුවන් නාම රූප දෙක විතරයි. ඉන් එහාට ගිය ආත්ම සාරයක් හෝ වෙන গুপ্ত දෙයක් නැහැ. ඒ ආලකාරාම සූත්‍රයේදී සර්වඥාන්ස දේශනා කළා තියෙනවා දිත්තා දට්ඨම්බන්න මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති දට්ඨබ්බන්නම්ම මඤ්ඤති න අදිත්ථ මඤ්ඤති අපිට මේ දකින ඇහෙන මොනවාරි සම්බන්ධ වෙන දෙයක ඔය පේන දෙයට එහා දකින්න දෙයක් නැහැ. ඔච්චර තමයි. දැකිය යුත්තකුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. ඔබ නොදකින් කියන දෙයක්කුත් ඒ කියන්නේ ඔයින් එහා අපිට පේනවනම් නොපෙනෙන ආත්මයක් තියෙනවා කියලා බලලා බලපන් කියනවනම් පේන්නේ. ඒක නැත්තම් ගන්න එපා. ඉතින් ඒක නිසා බලන බලන දේ කිසියම් තැනක බ්ලැක් හෝල් එකක් තියෙනවා. බ්ලැක් බොක්ස් එකක් තියෙනවා. ඒක කොහොමද පිරිසුදු කරලා බලන්න මේකේ වටහා ගන්න බැරි. গুপ্ত ගුඩ මොනවාරි තියෙනවද? නැවත නැවත තානපාන එනකොට එනකොට බලන්න මොනවාක්වත් නැහැ ඒකේ තියෙන්නේ මේ ස්පර්ශ කරලා හැකි රූප ධර්ම කොටසක් සහ ඒ රූප ධර්ම අනිත්‍යක වෙන් කර ගන්න නාම ධර්ම කොටසක් විතරයි බලන්න ඉන්නකොට ඉන්නකොට තියෙනවා මේක මේක පිටිපස්සේ වෙන ගුඩයක් තත්යක් නැහැ. ගුප්ත තත්යක් නැහැ. අනිත් එක තමයි මේ නාම රූප පිළිබඳව මේ ඊ මං හිත කියන හිටපු කියන්න බැරි වෙච්ච දෙයක්. ඕනම වෙලාවක දී ඇති ඕනම වෙලාවක يعني අපේ ඉදurang අපිට කියන්නේ පංචවෝකාර භවයක් කියලා අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දසාකාරකේ මිතුරන් ගැලපෙනවා. ඕන එකකින් අපිට දීයති තත්ත්වික එක්ක රූප බලන්න පුළුවන්, ඒක සද්ධාන්න පුළුවන්, ඒක ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පාස ලබන්න පුළුවන්. නමුත් එකවරකට එකයි පුළුවන්. හයක් මේ නාලිකා හයක් තියෙනවා. එකයි බලන්න පුළුවන්. අපිට ටෙලිවිෂන් එකක් තියෙනවා, නාලිකා හයක් තියෙනවා. ඒකේ එකයි ඕන් කරන්නේ. ඒ ඕන් කරන එකෙන් තමයි කෙලෙස්. ඒකේ නාලිකාව විතර ඕන් කරලා නැති නාලිකාව ඒ වෙලාවේ හැකියාවන් පහත් වුණාට එකකින්වත් කෙලෙස් වෙන්නේ නැහැ එකකින්වත් නිවන් දකින්නත් බැහැ. ඕන් වෙච්ච එකෙන් තමයි දෙන්නේ. එතකොට ඒ බලන වෙලාවේදී අපි රූප බලනවා. ඒතකොට ඉන්න සද්ද ඇහෙන්නේ ගඳ වැදෙන්නේ රස දැනෙන්නේ පහස ලබන්න බෑ. ඒ රූප ටික තමයි ඒ වෙලාවේ කෙලෙස් ඒ රූප අවබෝධ කිරීමයි නිවන් ලබන්නේ. ඒ නිසා ඒ වෙලාවේ රූප බලනවාද ශද්ධානවද ගන්ධ රස පහස ලබනවද බලනවද කියන එක කවුරු තීන්දුව කරනවද දන්නේ. ඒක සම්පූර්ණ පොට්ටෙට තීන්දුවේ. ඒ තීන්දුව කරන වෙලාවේදී එල්ල වෙච්ච ටික විතරයි රූප වෙන්නේ. මුළු ලෝකෙම තියෙන රූප නෙවෙයි. ඒක ඒක තේරුම් ගත්තාම කියන්නේ ශබ්ද රූප වලට අහුම්කම් දෙනවනේ රූප රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒ චිත්තක්ෂණේ නාම රූප කියලා කියන්නේ රූප රූප තුනේ ශබ්ද රූප ටිකයි ඒක දැනගන්න හිතන. ඊගාව චිත්තක්ෂණේ රූප රූප දකිනවා. එතකොට ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, වට්ටබ රූප අදාළත් නැහැ. ඒ වෙලාවේදී නාම රූප වෙන්නේ දකින්න රූපේ තියෙන රූප රූපත් බලන හිත. ඒ නිසා භාවනා කරනකොට අපි මුළු ලෝකෙම තියෙන රූප නෙමෙයි සම්බන්ධ වෙන්නේ සංස්කාර වෙන රූප ටික විතරයි ගන්න. ඒක වෙන් කරගන්න බැරි නම් අපි ලෝකේ තියෙන හැම දෙයක්ම ඔලුවට අරගෙන අයියෝ කවදා ඉවර කරන්නද මුළු බර ගොඩක් කියන කියලා ප්‍රශ්න. ඒ නිසා මේ වෙලාවට අදාළ වෙන්නේ මුලිච්ච වෙනවා කියන වචනය දෙමලෙන් තියෙනවා. ආපాతගත වෙනවා කියන වචනයක් අටුවාවෙ ඉල්ලගෙන තියෙනවා. ඇවෙනියුන් කියලා මේක ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. තමන්ට ඒ වෙලාවට එල්ල වෙන දේ තමයි එතන රූප කියන්නේ. ලෝකෙ තියෙන ඔක්කොම මේ. ඒ රූප අනිත්‍ය වයෙන් ඒ රූප ඇතුළෙම තියෙන කොටස් වලින් වෙන්කොල හඳුනා ගන්න ගැතින නම කියන. ඉතින් මේ විදිහට පටු කරගත්තාම ලොකු සතුටක් ඇති වෙනවා. ලෝකේ තියෙන ඔක්කොම රූප අවබෝධ කරගන්න ඕනේ නිවන. ඒ චිත්තක්ෂණේ Tamande එල්ල වෙන ආපాతගත වෙන මුලිච්ච වෙන රූප ටික වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගනි අනික් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් රූප බලන වෙලාවේදී රූප බලන වෙලාවේදී ශබ්ද සම්බන්ධයෙන් අපි නිවන් දැක්කා වගේ. ගන්ධ සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. රස සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. ස්පර්ශ සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. ඒ නිසා අපිට ඒක වෙන කරදර වෙන්නට මේ බලන රූපය ඇහැට ගැහිච්ච රූපය ඒක කහ පාටද නිල් පාටද හැඩේ මොකද්ද කියලා දන්නවනම් ජයගත බදන්නේ. ඉන්නේ නොදැක්ක දෙයක් හෝ දැකිය යුතු දෙයක් හෝ නොදැකිය යුතු දෙයක් ඒක නේ. ඒ ඉදිරිපත් කරන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නෙමෙයි අපේ හිතුම් ගාවක් වෙලාවට නොදන්න දේවල් ගැන කනගාටු වෙවි ඉන්නවා අර අස්පනා පිට තියෙන දේවල් ගැන නොසලකා හරින එක තමයි මේ අසත්‍යමත් කම කියලා කියන්නේ. ඉතින් ඒ ටික තේරුම් කළ දෙන්න මම හිතන්නේ මේ විනාඩි 10ක 15ක විස්තර කරන්න වෙයි කියලා. මේ ප්‍රශ්න එකම විදිහකට තුප්පලකින් වර්ණ කරලා තියෙන්නේ. මේ මහ විතාල දෙයක් කරලා. නාම රූප පිළිබඳ ආත්ම දෘෂ්ටි නැති කරගන්න කෙසේද කියන කියන තියෙන්නේ. ඕනම තරම් වෙලා ආනපන දිහා බලන්න ආනපන විතරක්ම හරි අරගෙන ඒකේ දැක ගන්න බැරි යමක් තියෙනවා. ගූඪ යමක් තියෙනවා කියලා, গুপ্ত යමක් තියෙනවා කියලා අවුරුද්දක් කරක් අහුවේ. තියෙන්නේ බලා ගන්න පුළුවන් නම් කොහෙද එන්න ආත්මික තීලක් තියෙන්නේ. නිසා බොහෝ වෙලා භාවනා කරනකොට තමයි ඥානෙ නෙවෙයි අත්දැකීමෙන් තමයි තේරෙන්නේ මේක පිරිසුදු කරලා බැලුවොත් අහුවෙන දෙයක් නෑ. ඒක නිසා මේ අර විහිළුවට කියන්නේ අර අර ආම්දුරු කියපු කතාව. අද්දාදීපා. කොටිකාත් දන්දදී සාහඳුරෝ මේ අදී බයලු පිස්සන්. ඒ දවස පිස්සන් කොටේ බණකට ආරම්භ කරලා තිබුණා. ආහඳුර පුදුමාකාර බයමාලු කරන්න දෙයක්වත් නැතිලු. ආහඳුරන්ට වැඩ නැති වුණත් විනාඩි 15කට කලින් ගියා. යනකොට සංවිධායකව නැතුළු පිස්සෝ ටික විතර. එකෙක් කතා කරලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා. ආහඳුර පුදුමාකාර බය වෙලා මොන කරන්න විදියක් නැහැ කියන දෙයක්වත් නැහැ. මේ පිටිතර කන් තියාගන්න. මිනිහා ඉස්සරහින් කන් තියාගෙන ඉන්නවලු පිස්සා. ආවුසෝ පිළිපස්සේ කන තියන්නේ කොන්ද රීදෙනවලු. ඊට පස්සේ කවලු උපාසක මහත්තයෝ කන තියාගන්න කිව්වේ. විනාඩි 15ක් විතර ඉන්නකොට කවලු උපාසක මහත්තයෝ මොනවත් ඇහෙන්නේ නැහැ කිව්වා. හමුසේ විනාඩි 15 දැන් මම දවස් සුමාන දෙකක් බලලා ඉන්නවා මටත් මොකුත් ඇහුන්නේ නැහැ. එතකොට සංවිධායක වෙනකොට ආමතුරු තහන පිටිර කලිතයක් ඉතහාට දෝහන ඇවිල්ලා බේරගත්තට පස්සේ ගොළුවානේ බීරපතන මේ වැඩේ කරන්න එපා. ඉතින් පිස්සා කියප එක තමයි කියන්නේ. කොච්චර වෙලා කන තියාගෙන අහගෙන හිටියත් ආත්මයක් දකින්න බෑ. එහෙම බැලුවේ නැත්නම් අපි හිතනවා මේ ආස්වාද ප්‍රසවාදයක අතර ગેප් එකේ ආත්මය ඇති. ආස්වාසේ එන්නේ ඉස්සලා ગેප් ඇති ආත්මය ගියාට පස්සේ ඇති කියලා හොඳට පිළිසඳලා බලන්න. කිසිම තැනක එහෙම මේ গুপ্ত දෙයක් නැහැ. ඒක එන්නේ නැහැ දවසක් බලලා. දෙකක් බලන්න. ඇත්ති වෙනවා. එන්නේ නේකේ බලනවා පිස්සා කිව්වා වගේ තාමසම විනාඩි 15 පානකොල දීතු කතා කරන මම දැන් අවුරුදු 33ක් හොයනවා මටත් අවුරුදු. ඒක තමයි කියන්නේ. සත්‍ය විසුද්ධිය සංක්ෂේප ලෙස නැවතත් මතක් කරලා දෙන්නේ නම් මැනවි. ඔව් මේක මම ඊයේත් මතක් කරා. මේව උඟා හරි කැමැති මේ උගන්වන බණට අමතරව වටපිට දේවල් කතා කරන්න. මම කරුණා කළා කියනවා මම මේ අමාරු ටීම් එකට යන්න හදන්නේ මගේ ට්‍රැක් එක මාරු කරන්න. රැකේක මාර්ගරුවත් වෙන්නේ මොකද්ද මේ අනවශ්‍ය දේවල්. මේ විශාල පදාසික අපි යන්නේ අපි එකම ග්‍රේන් එකක් අල්ලගෙන යන්න හදන. ගැඹුරට. ඔක්කොම පළල් කරන්න ඉවත් යනවා. ඒ නිසා මට ඊට සම්බන්ධ කරගෙන යනකොට කීවිලි ඉති තියෙනවා. නමුත් මේ මට මෛත්‍රී භාවනා කතා කරුවොත් කොහොමද බුද්ධානුස්සතිය කොහොමද කියලා අහන්න පුළුවන්. ඇත්තට වටිනව අහන එක. මම කරන්නේ ඒව ගත්තොත් වෙන්නේ මගේ අර ටීම් එක කරන නිසා පුළුවන් තරම් අයින් කරලා යන ට්‍රැක් එකේ යන. හැබැයි අවශ්‍ය වුණොත් ඒක සාක්ෂියක් වශයෙන් ගන්න ඒක ඉදිරියට වෙනවා. විසුද්ධිය යන විශේෂ සුද්ධියක් බව අදහස් කරන්නේද එසේනම් උදාහරණයක් ලෙස සීලේ විසුද්ධිය කුමක්දයි දක්වන්නේ. විසුද්ධිය කියන්නේ විසුද්ධිය මොනම විශේෂයක් නැහැ. ඒක තමයි බුදුහාම කියන්නේ දැකපු දේ ඔය දකින්න දේට එහයි මොකක්ද? දැකිය යුත්තකුත් නැහැ, දකින්නෙකුත් නැහැ, නොදකින් කියලා දෙයක්කුත් නැහැ. නිසා ආගම උගන්වන්න හදනකොට গুপ্ত කරලා. මොන විශාල දේවල් අර මොකක්වත් නැහැ. මේක තියෙන්නේ නහයට අස්පනා අපිට පේන දේ පමණයි. විශේෂයෙන්ම භාවනා කරන එක්කනාගේ ওই ගුඩ බයක් නැහැ. භාවනා කරනකොට පොත් කියවන එක්කනා ධර්ම රත්නය කියලා වඳින්නයි ඒ নানা ප්‍රකාර දේවල් කරනවා. හැබැයි ඒක හිමීට හිමීට භාවනා කරනකොට කරනකොට ධර්ම කවලේ අඩුවීමක් නෙවෙයි වෙන්නේ. මේක අත්දැකිය හැක්කක්, අත්විඳිය හැක්කක්, මිනිස්සෙක්ද කළ හැක්කක්, මේ ජීවිතේ කළ හැක්කක් කියන. නැත්නම් මේ විසුද්ධි කියලා කියන විශේෂාර්ථයක් කියලා ගත්තොත් අපිට වසුදුසු ගන්න අපිට පින්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා අපි අපි විහිම හීනමානයක් ඇති කර ගන්නවා. මේක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ශෝකාකටත් තේරෙනවා. ආරිපුත්තු සෝනසට තේරෙන සරල භාෂාව. භවනාන්ත සත්ව විසුද්ධිය වැඩෙන්නේ එසේ නැත්නම් සත්ව විසුද්ධිය වඩා තිබේ නම් පමනා පමන භවනා සම්පූර්ණ වේද. මේ ප්‍රත්‍යুৎපන්නයි. භවනා නිසා සත්ව විසුද්ධියත් ලැබෙනවා. ඒ සත්‍ය විද්‍ය වැඩෙන්න වැඩෙන්න භාවනා කිරීමේ ආසාව සහ භාවනා කිරීමේ ක්‍රමවේදය එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා. මේක නිසා මේක වෙනවයි කියෝ වගේම ඒ මේ හේතුව නිසා මේ ඵලය ලැබෙනවා වගේම මේ ඵලය ආයතරයක් හේතුවක් කියලා මේ පැත්තට යනවා. ඒ කියන්නේ මේ DC කරන්ට් එකයි AC කරන්ට් එකයි. DC කරන්ට් එක කියන්නේ එක පැත්තකට යන එකනේ. direct current එක negative to positive. AC current එක කියලා කියන්නේ එහාට මෙහාට ඔසිලේෂන් එකක් තියෙන නිසා ධර්මයේ තියෙන ගැඹුර තමයි ඕනම දෙයක් ඕනම දෙයකට හේතු වෙන්න පුළුවන්. ඵලය හේතු වෙන්න පුළුවන්. හේතුව ඵලය වෙන්න පුළුවන්. කැර කැර කියන ගමන තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය තව ටිකක් පැහැදිලි කර දෙනමින් කර්ණා නිලමන් කිවි. අර පොඩ්ඩක් එහා කියන එක තමයි ඊළඟ අරක බැඳලා පස්සේ ධනුවට අහුවෙන්නේ නැති හැටි දික් කරලා කන්න කියන හැටි දැකලා තියෙනවා. ධනුව හැරියේ හැරියේ කන්න කැමති නැහැ. ඒක පාගගෙන බිලික් කරගෙන තනකොළේ අල්ල අල්ල කණ්ඩායම්. ඒ හැටි. දැන් මම හිතනවා මේක අපි ධර්ම සාකච්ඡාවේදී තව ටිකක් ඔබ සීල විසුද්ධි චිත්ත විසුද්ධි වෙයි. මේ සඳහා යම් කිසි කෙනෙකුට ඒ තරම් කියන්නේ මොකද සුවිශේෂී ධර්මයක් ලබන්න ඕන නම් දැන් කියනවා සිංහල විසුද්ධි මාර්ගයේ හරියට විස්තර දෙන හැබැයි මෙච්චර විතර ගන්නකම් පොත. සීල විසුද්ධියට පමණ එන තොගයක් විස්තර දෙනවා. මම කියන්නේ ඔක්කොම අවශ්‍යයි කියලා. මම කියන්නේ අපේ වැඩේට අවශ්‍ය ටික තිබුණොත් හොඳටම ඇති. නමුත් අපි ධර්ම සාකච්ඡා කරනකොට සමහර විටක පෞසුත් භාවයේ සඳහා පාවිච්චි කරන සමහරට ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරනවා. අපි මේක අපි ධර්ම සාකච්ඡා කරන කරගමු ධර්ම දේශනා. හරි ස්වාමීන් වහන්සේ උස්මතර ශරීරයේ තුලට ආශකාවෙන් ගැනීමට හේතු ධර්ම මොනවාද? මේකට කියන්නේ උස්ම ගැනීමේ ආශාව. උස්ම ගැනීමේ කැමැත්ත නැත්නම් උස්ම ගැනීමේ චේතනාව. ගත්ත රැළ දිගටම ඇතුළටම ඒම නතරවන්නේ යම් දතාත්වා ධර්මතාවයක් උඩද චේතනාව තමයි. හිතමතා ගන්න හුස්ම රැල්ල හා ඉබේ ඇතිවන හුස්ම රැල්ලේ එම ධර්මතා වෙනස් වන්නේද? ඔය හිතමතා කරන එකේ චේතනා සම්බන්ධයක් තියෙනවා. නොසිතා අසංස්කාරක ගන්න එකේ චේතනාක සම්බන්ධයක් නැහැ. ඒවට කියනවා අසංස්කාරක කාය විඤ්ඤාති කියලා. ඒ යන්ත්‍රයම කරනවා. අපේ සද්ද වස්තු ගැහෙන එක ඒක අපි දැනගත්තත් නැතත් ඒ අන්තර ඒක කෙරේ. ඒ වගේ සුතල හුස්ම විතරයි ජීවිතේ තියෙන්නේ මේ ඉච්ඡානක පේශි අනිච්ඡානක පේශි දෙකෙම ගන්න. කැමති නම් හුස්ම ගන්න පුළුවන්. හැබැයි අපි නොගෙන හිටියට නිින්දෙදී එයා එක් කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි ਸਰවචනාංශේ අල්ලලා තියලා තියෙන්නේ. හිතාමතා ගත්ත පුළුවන් තරම් ඉබේ සිදෙන හුස්ම තමයි බලන්නේ. ඒ වුණත් ඒ හුස්මේදී උනත් හොඳට සැලකිලිමත් වුණොත් හුස්ම ඉබේ යන්න පටන් ගත්තාම හුස්ම ඉවර කරාට පස්සේ ආයෙත් හුස්ම ගන්න විපාසාවක් තියෙනවා. ගත්තට පස්සේ ඒක පිට කිරීමට අවශ්‍යතාවයක් එනවා. කකුල සක්මන් කරනකොට ඔසවන්නේ කැමැත්ත, යැවීමේ කැමැත්ත, තැබීමේ කැමැත්ත කියන ඒ කැමැත්තට අනුව තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් මේ මුළු කොට නැගිල්ලට විදුලිය කවලා තියෙන්නේ. ඒ විදුලිය මේන් ස්විච් එකෙන් ෆෑන් එකට යන ස්විච් එක දැම්මොත් මේ යකඩ කොට කැපෙනවා. ෆ්‍රිජ් එකට යන එක දැම්මොත් සීතල වෙනවා. හීටර් එකට යන එක දැම්මොත් ප්‍රශ්න වෙනවා. මෝටර එකට යන එක දැම්මොත් කරකිනවා. ඒ වගේ විවිධ උපකරණ වලට යන එකම ධාරාව. එකම ධාරාව ගියේ නැත්නම් ඒව යකඩ. මේ විදුලි ධාරාව නොගියොත් යකඩ. හැබැයි ඒක හැකියාවක් තියෙනවා යදා විදුලි ධාරාව ආවම ඒ කෘත්‍ය කර දෙන්නේ. ඒ වගේ තමයි මේ රූප ධර්ම මේ යකට කොට ගන්න. ඒකට අදාළ චේතනා ධාරාව ආවට පස්සේ ඒ යන්ත්‍රය වැඩ කරනවා. චේතනා ධාරාව නතර වෙච්ච ගමන් ඒක නම් ඒක ආයසරයක්ම යකට ගොඩක් පවතයි. නැත්නම් මේ කයක් බවටපත් වෙනවා. ඉතින් මේක දිහා අපි ලක්ෂයක් කර හැකි වැඩක් නියන්තරක්. ඒක මනුස්ස යන්ත්‍රය කියන එක ගොඩාක් හැකියාවල් තියෙන එකක්. නමුත් අපි වැඩ ගන්නෑ කියලා කියනවා මොලේ විතරක් ගත්තත් 0.02යි වැඩ ගන්න. 98%ක්ම මනුස්ස මනසේ තියෙන වැඩ කවදාකවත් අරගෙන. අරගෙන ගන්නෑ මොකද අපි කෑදරකමටයි රුචර්මන අපේ රුචර්චකම් ටිකටයි පෞෂත්වයටයි සීමා වෙච්ච කුංචි සීමාවක් අපිට. අනිත් ඒවා අපි වැඩ කරන්නේ. කයේ තියෙන හැකියාවෙන් ගත්තත් ඔය ඔලිම්පික් ගහන කොයි එකාගේ තියෙන හැකියාව අපි ළඟ තියෙනවා. අර මනුස්සයා ඒකම උදේට ලැහන්දරලා කරලා කරලා කරලා කරලා ඌ ඔලිම්පික් දිනවල පස්සේ අපි අපි කරුවට අපි දුක ගන්න. ඒක නිසා ඒක ගැන විස්තර කරලා ඔය ටූර්නමන්ට් කියන එක නා ඉදර්ශනයක් දීලා තියෙනවා අවුරුදු 3000කට ඉස්සරහට යන්නේ කියලා විත ගියාට පස්සේ ග්‍රීසියේ සොක්‍රටිස් වාලෙක් එක්ක කතා කරගෙන ඉන්න දර්ශනයක් දැන් පෙන්නනවා. මෙන්න මේ සොක්‍රටිස් වාලෙක් එක්ක කතා කරනවා. එතකොට සොක්‍රටිස් කියලා කියන්නේ එදා පටන් මේ දක්වා මානවයාට බලපාපු ශ්‍රේෂ්ඨම දර්ශනය ඉදිරිපත් කරපු උසස්ම දාර්ශනිකයා. වාලා කියලා කියන්නේ manussකමක් නැති අතපල්ලේ වැටි කියනවා. ඒ වාලා කියලා කියන්නේ පූර්ණ ආත්මයක් නෑ. ඌ ස්වාමියාට ඉඳි කරන්න ඕනේ නැත්නම් ස්වාමියාට අයිති තියෙන මරණ. නමුත් RNA DNA ඇනලයිස් කරලා බැලුවොත් සොක්‍රටිස්ගේ වාලාගේ කිසිම වෙනසක් නෑ. මොනම වෙනසක් නැහැ. ඒ වගේ තමයි මගේ ඇඟේ තියෙන එකක් අරගෙන බැක්ටීරියාගේ තියෙන ඇඟේ අරගෙන බැලුවොත් උංචි වෙනසක් තියෙනවලු මිනිස්සු දෙන්නේ කරනකොට කිසිම වෙනසක් නැහැ. අපි මේ ස්ත්‍රී මේ පුරුෂ මේ පැවිදි මේ පැවිදි මේ ප්‍රභාකරන් මේ මහින්ද රාජපක්ෂ කියලා පුදුමාකාර වෙනසක් ඇති කරනවා මොකක්වත්ම නිසා මේ දේශපාලන දර්ශන කරපු මගුලක්. ගැටෙන්න ගැටෙන්න උන්ට ලාභයි. ඒ නිසා උඹලා සිංහල බුද්ධ ආගම උඹලා සිංහල බුද්ධ ආගම නේ. ඉතින් අපි කොඩි අරගෙන පෙළපාවි. මොකද වෙන්නේ මනුස්සකම බුදුජානක ආපව කොච්චර වැරදි කරත් මනුස්සකම තියෙනවා. ඇයි ওই විදිහට කටයුතු කරන්නේ කියලා. ඒක නිසා මේ පොදු මානව තලයට අපි වැටුණොත් අපිට හැම කෙනෙක්ම සහෝදරෙක් සහෝදරියක් වගේ තමයි පේන්නේ. හැබැයි දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විද්‍යාඥයෝ කියනවා නෑ නෑ එහෙම නෑ උඹ ශ්‍රේෂ්ඨයි. ඒ මනුස්සයා පහත්. එහෙනම් උඹ පහත්. දෙමන්සා ශේෂ්ඨයි කියලා පුදුමාකාර කැවිල්ලක් අවලා. අර හනුමගේ වලිගෙට ගිනි තිබ්බා වගේ. ඉතින් අපි පැන පැන වහලෙන් වහලට වහලෙ ගිනි තියතිය අනේක තමයි කරන්නේ. ඉතින් ඔය මේ මේ විපාකයේ ඔය කතා අහන්නට මම උඹට ලේකින් කර දුන්නේ කියලා නන්දමණි ගින්දත් කියන්නේ. සුරංගරාම නරක කියාවි මේක කියාවිවා පොයි. මමයි කියලා දුන්නේ බොරු. විතර විද්‍යාවකෙන මේ මනුස්සකම උඹලට හම්බෙලා දෙන කරුණා කරලා මේක එක ගන්න පදවලට නටන්න දෙනවා. පොදුවේ ඔක්කොටම තියෙන සමානකම නිවන් දැකීමේ හැකියාවක්. පස්සේ ඇති කරගත්ත වාද විවාදවල තමයි අපි නටන්නේ. ඒ නිසා සමානාත්මික අතර බැලුවොත් එහෙම මේ සමානකම අපි බලනකොට ඔක්කොගම තියෙන චේතන එක වගේ ඔක්කොගම තියෙන ශරීර ක්‍රියාක ශක්තිය එක වගේ සුචාරුකම නිසා අවශ්‍යත්‍ය නිසා අබ්බැහි නිසා අපි කවදාකවත් නොදන්න පැත්ත පරීක්ෂා කරලා බලනවා තමයි. පරීක්ෂා කරන බණ මනුස්සයාට දොස් කියනවා නොපරක් කරනවා. ඒ මනස අපි දිහා බලලා කියනවා මැට්ටයි. දැන් අපි අර පටු වෙලා අපේ එක විතරනේ දැන්. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ තොපි මැට්ටෝ කියලා තමයි කියන්නේ මෙච්චර නිවන් දකින්න පුළුවන් නැගත් තියෙද්දි අරක කන්න යනවා මේක කන්න යනවා අරකට යනවා ඕවර් ටයිම් කරනවා නාන නාන ප්‍රකාර වැඩ. ඒකල කියනවා භාවනා කරන්න වෙලා නැහැ. ඊනාවේ භාගෙට ඊනාවලා බලන ඉන්නේ. උන්ට කොච්චර කිව්වත් කොහමද ඒකවත් හිතන්නේ කෑම කොහොමද ලබාගන්නේ? මේ ලස්සන මට ඕනේ ඇඳුම කොහොමද? මට ඕනේ ගේ කොහොමද? බේසික් නීඩ්ස් වලට දැස්ස නම් අපේ මූලික අවශ්‍යතාවයන් වලට ඔක්කොම තියෙන සමාන ආසාවක්. ඒ වගේම ලෝකෙ තියෙන ප්‍රභාවයන් 100 100ක්ම මනුස්සයට ඇති. මේ පරය ටිකක් එකතු වෙලා 10%ක් 190ක් පූතලේ ඔක්කොම අතේ තියාගෙන ඉතුරු 90%ටම ඌර කන්න වෙන්නේ ඉතුරු 100%. ඕකයි දේශපාලනය කියන්නේ. අපිට වැඩි සටන් කරන්න බෑ අපිට තියෙන්නේ ලැබිච්ච දේ සත්‍යලා ඉන්න ගියාම ඇති වෙන්න බාහනා කරන්නේ. ඒ නිසා මේ සමානාත්මක භාවයට આવොත් මනුෂ්‍යකම තුල මම හිතන්නේ මේ මහානකම එකයි තියෙන දක්ෂකම. ඊළඟට කියලා දීලා තියෙනවා තාරකලම් බලන්න එපා ඔක්කොමලා එකම පැවිදි මට්ටමට යන්නේ කියලා. අනිත් සමාජයේ තමයි මේ යෝගාවචරය යෝගාවචරය හිතා ගන්න ඕනේ කිසිම තාරාතිරමක් නැහැ කියලා. අපි ඔක්කොම එකම මට්ටමේ ඉන්නේ. අපි බුද්ධ ශ්‍රාවකයෝ. ඉතින් ඊට පස්සේ මේ මානකාරකම් අඬහැරපෑම් කියාපෑම් එහෙම නැත්නම් ඔය මොනවා කරන්නද පුළුවන් තරම් සරල වෙන්න උත්සාහ කරනවා. එතකොට මේ ටෙන්ෂන් එකකුත් නැහැ. වැරදුනා කියලා පාඩුවකුත් නැහැ. අන්තිම බුද්ධහගේ උත්තරයන් වාසල ඒකට හරියට ගරු කරලා තියෙනවා. නිහතමානීකමට කරකවලා තියෙනවා. ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට යටිපතුල වල දැනෙන වේදනාව පතුල ගැටෙන ස්ථානයේ අනුව වෙනස් වන බව දැනේ. මොහොතක් මොහොතින් මොහොත යන ගමනේදී වෙනස් වන බව දැනේ. මේ වේදනාව වෙනස සැප දුක් උපේක්ෂා වශයෙන් හෝ රළු සියුම් වෙදනාවට සහඳුනාගත යුතුද? ඒ නැත්නම් ඒ අවස්ථාවේ සියයට ගත යුත්තේ කුමක්ද? මේ ප්‍රශ්නේ තියෙන ඇත්තද තොරතුරු ටික අපි අර විද්‍යානුකූල දැනුම එහෙම නැත්නම් විමසුම් නොවන ධර්ම විචය ඒ පැත්තෙන් බැලුවොත් ආ මේකේ තියෙන වේදනා පැත්තෙන් බලපුවා මේ සැප දුක් අදුක්කම සුඛ එහෙම නැත්නම් කටවි දතු වශයෙන් ගත්තොත් රාළු සිං වශයෙන් බලන්න. ප්‍රධාන වශයෙන්ම පෙන්වන්න ඕන කරලා තියෙන මේක වෙනස් වෙන සුළුකතිය. ඒක මේකේ සඳහන් කරලා තියෙනවා. සක්මන් කරනකොට යටිපතුල වල දැනෙන වේදනාව පතුල ගැටෙන ස්ථානය යන වෙනස් වෙන බව දැනෙනවා. මොහොතින් මොහොත යන ගමනේදී වෙනස් වෙන බව දැනෙයි. ඔච්චරයි. මේ ඔක්කොම භාවනා කරගන්නේ මේ විපරිණාමයේ පෙන්වන්න. ආස්වාසිය හොඳට බලාගෙන ආස්වාසිය කාලානුකූපව වෙනස් වෙන හැටි බලනකොට ඒක රූප ධාතු මාර්ගයේ විස්තර කරන්න පුළුවන්. වේදනාව වශයෙන් විස්තර කරන්න පුළුවන්. සංඥා වශයෙන් විස්තර කරන්න පුළුවන්. සංස්කාර වශයෙන් විස්තර කරන්න පුළුවන්. විඥාන වශයෙන් විස්තර කරන්න පුළුවන්. ඔය කොයි එකෙමුත් වෙන්නේ බලන්න හිතුවත් වෙනස් වෙනවා. මේ තමයි භාවනා ප්‍රවිෂ්ඨය. ඒකට කියනවා සංතති ලක්ෂණය කියලා. මේකේ තියෙන ෆ්ලක්ස් එකක්. මේකේ තියෙන මේ සංතතියක්. පැවැත්මක් තියෙන්නේ ඌව නිතරම ගැසි ගැසියක්. ඒ නිසා එකක් හරියට තියෙනවා කියලා එක නෝට් කරපු ගමන් ඊගාදරේ බඳ දෙට වෙනවා. මේක උදේ දවල් හවස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වමේ දකුණේ හැම දෙයකම දකින්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් අරගන්නේ අපි කොච්චර නිත්‍ය සංඥාවකද ඉන්නේ. මොකද හරියට බැලුවොත් නිසා ලොකු සංසිඳන කාලේ කියන්නේ මේ හතර මහා භූතයන් ගැන හොඳට අවබෝධය කරනවා නම් පුර ගාලා කියනවා මට එක විදියට එක තැනක ඉන්න බෑ කියලා. හතර මහා භූතයන් බලන ඕනම වෙලාවක එච්චර මුරගාලා කියෙදි අපි ඉස්තරතාවය ඒ චලනයේ තුල ඉස්තර සංඥාවක් ගන්න හදන නිසා අපිට මේ බාහනය පාඩුවා. මේ වෙනස් වෙන තමයි බලන්න හදන්නේ විපරණය බලන්න හදන කියලා යනවනම් මේ පතුලේ දැම්මත් ඇඟිලි වල දැම්මත් සැප දුක වශයෙන් වෙනස් වුණා. අලු සිව් වශයෙන් වෙනස් වුණා මේ විපරිණාමයට සාක්ෂි වෙනවා. වෙනස් වෙන සුළු බවට සාක්ෂි. ඉච්ඡිත භාවයට පවතින නැති බවට සාක්ෂි කියනවා නම් අනේ හැම චිත්තක්ෂණයකම අපිට ඉදිරිගත ගන්නවට. ඒක නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය හැකි බව දැනගන්න. බෝල් දෝෂියා රට ඉදි 12න් පසු වැළඳිය හැකිද? මේ ඔක්කොම අපෝදෝෂ වලට වැටෙනවා නම් මේවා කියන්නේ මේ කුහුල් බස්ම කියලා බෙහෙතක් වශයෙන් පාවිච්චි කරනවා මේක හවස් වලට පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි අදහස් තියෙන්නේ ඉඟුරු දෝෂි කුහුල් දෝෂි ඒක බෙහෙත් වලට වෙනවා රටේදී ආහාර වලට වෙනවා ඒක නිසා 12න් පස්සේ වරඳන්නේ නැහැ කියන එකයි තියෙන්නේ මේක ඇත්තටම හරිය මේ සංකීර්ණ ප්‍රශ්නයක් මොකද එක එක නිකායවල එක එක ගුරුකුල මත අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒක නිසා හරි අමාරුයි ඒක නිසා ප්‍රශ්න නාහත් බෑ. අහලා ස්ටෑන්ඩඩ් උත්තර දෙන්න බෑ. ඒ තැන්වල හැටියට ඒ ගුරුකුල හැටියට වෙනස් වෙනවා. ඊළ සීලයකට යාමේදී තනි භාජනයක පමණක් ආහාර වැළඳීම අපටත් කළ හැකි නේද? සීලක නොගත්තත් කරත හැකි. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්යයෙන්ම වන්දන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට කියනවා ඒකපත් ඒකාසනිකාංගය කියලා. ඒකාසනිකාංගය කියන්නේ දවසට වාඩි වුණොත් ඒ ඉරියව්වේ පමණයි. ආයෙ නැගිට්ටොත් ආයෙ ගන්න ගන්නෑ කියලා ඒ වගේම ඒක උත්කෘෂ්ඨ කරනකොට සියල්ලම එක වාදනේ වගේ. පාත්‍රෙට දාලා මේක කරලා ඒකටම වතුර දාලා බීලා ඉවර කරනවා. මොකද ඒ අර මේ පාවිච්චි කරන දේවල් වල අඩු කිරීම තමයි මොකද උත්කෘෂ්ඨ දුතාංග වශයෙන් කියන මිසක් සීලයේ උත්කෘෂ්ඨ පැති නමුත් මේ ස්කවුටින් වලට ගියාම එහෙම නැත්නම් ওই හිපි සංස්කෘතියේ තිබුණ ගතිය තමයි තාම අඩු බාරණ ප්‍රමාණයක් කරන හැටම ඇවිදින්. ඒකකොට මේ වැඩි බර ගමනට බාධා. අඩු බර ගත්ත ගමන් ගමනට පහසුකම් තියෙනවා. ඉතින් ඒකේ බුදුජානනාංශයේ මේක සීලයකටත් වැඩිය දුතාංග සීල සීල කුෂ්ඨමට්ටම ගිහිලා කරලා කියලා තියෙනවා. නමුත් ඒකෙන් මේ පින් පෙරෙනවා කියලා හිතන්නේ. ඒක පින් සඳහා වෙන එකක් නෙවෙයි. අර බාහිර ගොඩක් බාහිර වල තියෙන ආශාව කඩා දැමීම විතරක් කරනවා. ඉතින් එහෙම කරන්නේ නැති කෙනෙකුට මේක ඉතින් විශේෂයෙන් කරන්න ඕන කමක් නැහැ. එවිට ජලයේ කෝප් එකකින් ගත හැකිද? අතිරස පසුව බෙදාගත හැකිද? අයිස්ක්‍රීම් පුඩින් පිඟානටම ගත යුතුය කර්ණාකර පහදා. ඒ කියන්නේ මේ වාදනයේ එක කරගෙන ගත්තොත් කැමර තියෙන ආදාගෙන කිසිම අඩුවක් නැහැ. වාදනයෙන් අරගෙන ඒකේ කොච්චර කැමර සමීප වෙනවයි කියන ඒ කියන්නේ අර මේ කෑදරකම මේ වමතින් අල්ලන්න හදන. ගියන් වශයෙන් අපිට පිළිගත හැකි අනෙක් වෘතාංග මොනවද? මම කියනවා මොනවත් නැතුව නිකන් ගියෙක් වෙන්න. ඒක අමාරුම දේ. මේකට ගත්ත ගමන් අමුතු සුචරිත වාදයක් ඔළුවට අරගෙන මේ ආනාපානවත් කරගන්න බැරුව. සාමාන්‍ය කරන මේ අර ප්‍රතිචිලක හිඳුවක් තියෙන එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද කියන. පයින් ඇවිද ගන්න බැරි වෙනවා. ඒ අහසෙන් යන ඒවා කතා කරනවා අනම්මන ඒ නිසා නිකන් සාමාන්‍ය මිනිස්සෙක් එක්ක. ඔය මොනම දෙයකින් හරි තටුවාවොත් ඉතින් ඒ කියන්නේ මේ සබේ තලයේ ඉන්න බැහැ. දැන් මේකට ඕන තරම් ඉඳ තියෙනවා ඉස්සරහට කරන්නේ ඉස්සලා බලන්න නිකන් සාමාන්‍ය මිනිස්සෙක්. මිනිස්සෙක් කියලා හුස්ම ගන්නවා. simple as that. ඉතින් ඒක නිසා මේවා මේ අර විසුද්ධි මාර්ග වගේ පොත් කියවන්න පටන් අරගත්තට පස්සේ මේ වගේ පේනවා. නමුත් මේකෙන් හිතනවා මේ සීලේ මාර්ගයෙන් සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් වෙන ආනිසංස ගන්න පුළුවන්. මුදුවට මතක තියාගන්න විපස්සනා කියන්නේ one to one relationship. සීල ශික්ෂාවෙන් ගන්න ප්‍රයෝජන සමාධි ශික්ෂාව සීල ශික්ෂාව ගන්න ප්‍රයෝජන සීලය රැකීමෙන් මිස වෙන දෙකින් ගන්න බෑ. සීලෙ කොච්චර උත්කෘෂ්ට රැක්කත් සමාධි ශික්ෂා ආනිසංස ලැබෙන්නේ නැහැ. සීලෙන් රකින්න කෙනාට සමාධියට යන්න පුළුවන්කම තියෙනවා සමාධියට ගියොත් සීල සමාධියකට අදාළ ආනිසංස ලැබෙනවා මිසක් ප්‍රඥා ශික්ෂා වඩන්නේ නැතුව ප්‍රඥාන සංසාරතාවකත් ලැබෙන්නේ නැහැ මේ සීල ශික්ෂාවෙන් ආහාර පිළිබඳ රසගේදයට තරම් දෙයක් සීල ශික්ෂා මේ කරන්නේ කායික වාචික දුස්චරිත වකන එක විතරයි ඒ නිසා මේ මේ එකට එක රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ මේකේ අවස්ථාවාදී වෙන්න එපා. ඒකට කියන්නේ මේ ටිකක් වැඩ කළා ගොඩක් ආනිසංස බලාපොරොත්තු. නැත්නම් කරන වැඩින් මේ ටික කරලා ඒකට අදාළ නැති ආනිසංස බලාපොරොත්තු වෙනවා. ඒක opportunities අවස්ථාවාදයක්. එතකොට තමයි රවට්ට ගැනීම කරන්නේ. ඉතින් හරිය ලේසි විපස්සනා වෙදී එකට එක සම්බන්ධයක් තියෙන තමයි එන්නේ එන්නේ තමන්ගේ හැකියාවන් වැඩි වෙන පටන් ගන්නවා මිස සීලයෙන් බලාපොරොත්තු වෙන්න එපා කාමච්ඡන්දේ නැති කරන්න. සීලෙන් කාමච්ඡන්දේ නැති කරන්න බෑ. ඒකට ධ්‍යාන භාවනාවක් කෙරුවල හරියන්නේ නැති වෙනත් ඉතින්. ඊට පස්සේ සමාධිය කොච්චර වැඩුවත් දුතාංග මේ මේ අනුශය කෙලස් පාන්න වෙයි කියලා හිතන්න. ඒක වෙනම විපස්සනා කරනවානේ. ඒක හොඳට තේරුම් ගන්න ඇක්සලරේට් කරන ක්‍රමයක් තිත් නෑ මේකේ. මේක කරලා අරකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා දුන්න සායනාදී තාම ලස්සන කියන්නේ හේතු සම්පාද වෙන්නේ නැතුව ඵල ලැබෙන්නේ නෑ. ඒ නිසා උඹට කරන්න තියෙන වැඩි තමයි හැකිතා හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා නොකර. එදාට ඒක උත්කෘෂ්ඨ සේවයක් වඩපත්. නමුත් කුංචි හේතු සම්පාදනයකින් ලොකු ඵල අපේක්ෂාවක් නම් ඒකට නමක් දාගන්න කියලා කියන අවස්ථාවාදී කියනවා. ඒක නැත්තම් කියනවා හේතු අනුව ඵල ලැබිලා ඒ ඒ අවස්ථ හේතු සම්පාදනය කිරීම සහ ඵල අපේක්ෂා කිරීමේදී අපි දෙන්නේ ගැන කල්පනා කරන්නේ හෙට ගැන කල්පනා කරන්නේ මම දැන් මෙතන කියන සීමාවක ඉන්නේ. එතකොට මිනිස්සු අපිට චෝදනා කරනවා ආත්මార్థ කරනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා Taman යම් ප්‍රමාණයක් අවබෝධ කරගන්න පස්සේ ඒක අනුන්ට දෙන්නේ නැත්තම් බෙදා හදා ගන්න නැත්නම් ඒකටයි ආත්මార్థකාමී කියන්නේ නමුත් වැඩ කරන වෙලාවේදී ඔක්කොම වැඩ බදාගෙන කරනවා. තමන්ගේ වැඩේ කරගෙන ප්‍රතිඵල ලැබුවට පස්සේ බෙදන්න. ඒ අනුව බලනකොට අපේ සම්මා සම්බුද්ධ ජානනාචේ අවස්ථාවාදීකුත් නෙමෙයි ආත්මార్థකාමීකුත්. උන්වහන්සේ අවබෝධය කරන වෙලාවේදී යසෝදරාවත් තැරියා, රාහුල කුමාරයත් තැරියා, රජකමත් තැරියා, සුද්ධෝදන රජුත් තැරියා සේරම කරා. ඊට පස්සේ ගිහිල්ලා බුලක්පුරේ පයි ගිහිල්ලා දවස් ගාණක් කිඹුලතුරේ ඉන්න ඔක්කොම කෙනෙක් අතරවදුනා. ශාක්‍ය වංශිකයේ පුදුමාකාර කෙනෙක් අතරා මන්නකාරකමද ඒ තනකම්පාවේ එක එක එක නිවන් දැක්ුවා ඒ නිසා මේ ඒ ආදර්ශය අපි ගන්නවා මිසක් පොඩි වැඩ ටිකක් පොඩි වැඩ ටිකක් කරලා ගොඩක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. සීලේ බලාපොරොත්තු වෙන එක සමාධි අංශය. Please can. ඔබ හැමෝගෙම DNA structure එක එක නිසා කියන හැකියාව එකයි කියන කාර්තික කියලා ජීවිතය කාර්තික කියලා ජීවිතය මොකක්ද පාරමිතාව බලපාන්නට අපේ හැකියාව තියෙනවා ඒ කන්ඩිෂනින් තමයි කර්මය කියලා කියන්නේ අපි මේ හැකියාවන් මෙච්චරයි පුළුවන් කියලා අපිම කන්ඩිෂන් කරගෙන ඒ ඒ ඇදහිල්ල ඉන්න තාක්කල් අපි කර්මයට යනවා කර්මය ඉක්මවන්න පුළුවන් අපි මම දැන් මෙතෙන් ආපු ගමන් කිසිම කර්ම ශක්තියක් බලපාන්නේ ඕනම වෙලාවක තමයි කර්ම බලපෑම හෝනියන් සීල අඩුපාඩු ඕනේ බයක් තියෙනවා. ගන්න මම දැන් මෙතෙන්ද මොනම බලවේගයක් බලන්න. පාරමිතා පිටර. මම මෙතෙන් මම දැන් මෙතන කියලා දැන් ඉන්න පුළුවන් නම් දස පාරමිතා පිළිලා තමයි. කලින් දිනුනක් නැතත් ඒ විලා සම්පූර්ණ වෙලා නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පාරමිතා නැත්නම් මේ කර්ම නැත්නම් මම දැන් මෙතන දැන් එන්න බැරි වෙයි කියලා අපි මහදාගත්ත බයක් තියෙනවා. ඊගෙන මොකද? අපිට අපිට බුදුරජාණන් වහන්සේ කිව්වේ බුද්ධෝත්පාද කාලයයි මනුෂ්‍යාත්ම භාවයයි චිනසම්පත්‍යයි ධර්ම ශ්‍රවණයයි පැවිද්දයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි ලබන්නම බැරි. ඔක්කොම ලැබිලා තියෙනවා. හත්ඳු කුලේ ඇතෙක් හම්බෙලා තියෙනවා දැන් අඬනවා අයියෝ මට එන්ඩුව දුන්නේ නැහැ කියලා. මොකද අපි අර නැති එක තමයි හොයන්නේ. මෙච්චර හින ගහන්න හම්බෙලා තියෙනවා හයම. නැතිව හොයලා. ඒ චර්චුරු ගායකට තමයි. ඒක තමයි පුතඥයාගේ තියෙන අරම මානව අයිතිවාසිකම. පුතඥයා හැම වෙලාවෙම අයිතිවාසිකම් ඉල්ලන්නේ අරක නැහැ මේක නැහැ කියලා තර්ජුරු ගන්නවා. බුදුදඥාන්ත කියන්නේ ඇයි හද්දේ කියන්නේ තෝ ඉල්ලුවා තොට බුද්ධව ගලල්ලන. තොට මනස අන්න භාගවල ලද. ඇහැ කන දේවන ආයත් තියෙන. බණත් ඇහැ. ඇවිද්දත් තියෙන. ඒ වගේම කල්යාණ මිත්‍රත්වය තමයි මොනවද? අන්නරි බැන නාටකෙම කියනවා දුව දෙන්නම් කිව්ව හින්දා අපි දුව දුන්නා. දෑවැද්දක් නිල්ලු හන්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි තේරම දුන්නා බෑනවා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා මේ ඉල්ලක ඔක්කොම දීලා තියෙනවා. ඉතින් බෑනා කියන එක අපි. ඒකල කියන පාරමිතා පිළිල මදි කියනවා. කර්ම මදි කියනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ කියනවා. බුදුහාමුදුරුවෝ මොකක්වත් කියලා නැහැ කිසිම. බුදුහාමුදුරේ ඒ ඔක්කොම ඉක්මවල මනුස්සකමට දැක්වුවා. ඒ වන්දන අඟුලිමාල ඔය ඔය වැඩේ කරන චිත්තක් වෙන ඉස්සෙල්ලා. මොන යකාවක් කියනවා දසපාරමිත පිළිලා හිටියේ. සිල් අරගෙන හිටියා. සම්තති ඇමතුමා හත් දවසක් බීලා. රජාඳුන් ඇඳගෙන මත් වෙලා හිටියේ. බුදුහාමුදුර අද හැන්දාවෙන් ඉස්සරහ හත් වෙනවා හැන්දාවෙන් ඉස්සරහ නැහැ. අපේ මීටරේට අහුවන අපේ මීටරේට දැම්මම නෙමෙයි අම්බෝ බුදුහාමුදුරු නොදකි දකින්නවත් පින්නේ නැහැ කියලා කියනවා. ඉතින් අපි බලන්නේම නරක. ඒක තමයි කෙලෙස් වල තියෙන ස්වභාවය. හොඳ කවදාකවත් පේන්නේ නරකමයි. නමුත් කාල් මාක්ස් උනත් කිව්වා බුදුජානනාථත් කිව්වා අපේ ප්‍රകൃතිය හොඳයි. කන්ඩිෂනින් නිසා තමයි අපිට මේ දුක ඇති. කාල්මාක්ස් මාර්ගවා මානවය ස්වභාවයෙන් හොඳයි පංච විආරගලිය නිසා කෙලෙසිලා. බුදුදහම කියනවා පබස්සරමේ සම්බෙත් වෙචිත්තං ආගන්තුකේ උපක්ලිතේ උපක්ලිත. අනේ ස්වභාවයෙන්ම හිත ප්‍රබහස්වරයි. අර පිටින් ගෑවිච්ච උපක්ලිත අපි අදහන්නේ මොකක්ද? උපක්ලිත ටිකද ප්‍රබහස්වර හිත. ඉතින් ප්‍රබහස්වර හිත හදනවා නම් කර්ම කර්ම වෙනාද මේ ඒ මේ රසපාරමිතා ඔය හේතුක ප්‍රතිසන්දී එහෙම තනංගන කියන එක මේ බොහොම ට්‍රිවියල් බොහොම පුංචි දේවල්. ඒක හරහා බැලුවොත් නම් අපි කාලකණ්ණි තමයි. ඒක වලක්කන් බුදුරජාණන් කතා කරන්නේ නැහැ. බුදුරජාණන් කියන්නේ අනුමා කරලා හැකි සංඥාවෙන් බලන්න සක්කෝ අපි නිසන්වනේ ප්‍රධාන පාඩය තමයි හැකි සංඥාව කියලා. ඒක ධම්ම සංචාරද හොයාගත් එක. ඒ කර්මමිත සුත්‍රයේ යෝගාවචර ගුණවල පාර වෙන එක. පරිණීමත් කුසලයේ යන්තර සම්පතන් අපි තුමිච්ච සක්කෝ සක්කෝ කියලා කියන්නේ ඇහැකි සංඥාව. ඒක තමයි පින කියන්නේ. මේ සියල්ලම මට ලැබිලා තියෙන්නේ කිව්වොත් එයා ශක්තිදේව කෙනෙක් වගේ ඉන්නවා. අන අරක නෑ මේක නෑ කිව්වොත් ඉතින් එයාට වෙන හොුණීමක් ඕනේ නෑ. ඒකම හොුණීමක්. ඒකම කාලකන්නවා. මේක ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ uh, please can you explain the following in Sinhala sabbe sankhara sabba sankhara samata East is the same as Jhana. Sapta Sankhara Samyukta means Nibbana. Uh, uh, Visankharagata Chitta, Sapta Sankhara Samatha, all these are epithets for Nibbana. When the deep meditation and when thoughts, in a chatter seems to subside, should we focus our mind to that? When in deep meditation and when thoughts plus inner chatter seems to subside, should we focus our mind to that? So, alternative to the Buddha suggests is focus to the animator, the silences. There's nothing to focus. That is your focus. There is something radical. This is something uh, against the grain. Because for the meditation, there should have meditation object. At the beginning, you do it Let the object to wear and tear, ultimately it goes to the point, the signlessness. Then you focus on the signless. So, anivitta Samadhiya, සබ්බ නිමිත්තානං අමනසිකාරා anivittaya dhatuya manasikara උබ්බේක abhisankara you must focus to the signlessness just black dark, sky nothing to see and that is what the animitta you must to take it as a positive this is a very big achievement Uddeva uh, Abhisankara, you must have a determination to go up to that level. So that means you are free. Whenever there is a sign, that means you got there. And there and there ultimately sign goes to very subtle level. There is nothing to see, nothing to have a signal, no labeling, no uh, sign. So you must understand that is the most refined thing. So therefore, ultimately you are focusing no nothing and you also become nothing. If so, we will be again creating a thought. It is this correct? Yes. If you are going to do something, willfulness, intention, volition, everything uh, going to give thoughts. So you have to understand nothingness I, uh, uh, animic samadhi is a great thing. All but uh, at what stage do we contemplate breath. Contemplate the breath as said in Girimananda Sutta, Anapanasati. Uh, there is no stages, uh, there is no particular stage from A to Z you are with the breath. You are seeing different facets of the breath. At a time, Buddha has mentioned 11 facets in the uh, Sutta Sutta, Sila Sutta, the Girimanan then uh, Anapanasati, another 16 stages. First tetrad is for the Kayanapasana, second tetrad is for the Vedanapasana, fourth, third is for the Chittanapasana, the last one is for the Dharmanapasana. So you are taking this as a rail. Along the rail when you are traveling through Anapana itself you can understand all the four satipatthana. Example, Anichanapassi, Nibbinanupassi, Viraganupassi, Nirodhanupassi. That is Karmananda Dhammanupasana level. So you have to, whenever you complete the early part at Karmanupasana level, the mindfulness itself is leading. There is nothing for you to give, nothing for you to steer. Let the mindfulness to take the helm. ස්වාමීන් වහන්සේ පරිණක භාවනා කිරීමට ප්‍රථම පූර්වෝක්තිය වාක්‍ය කියවීමට අවශ්‍යද නැද්ද? ඌරකුච්චි වාක්‍ය කියවීමෙන් Tamange සතියට පුහුණුවක් ලාභයක් වෙනවනම් කියන්නේ. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. සතිය වඩන එකයි අපේ මූලික කෘත්‍යය. ඒක නිසා පරයන්ක බාහන කියලා මම දැන් මෙතන කියන එකට ගන්න පුළුවන් නම් ඊගාට මත වෙන දේ ආනපානෙ හෝ ඉඳි වැකිලිම කියලාම ඌරකුච්චි නොකියුවයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. සතිය තියෙනවනම් අපිට ඒක ප්‍රමාණවත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන ලෙසින් මේ මොහොතේ සිත තබාගෙන ආනාපානසති භාවනා වඩන විටදී සක්ම භාවනාදී විචින් පිට මතුවේන ඇතුළත කතා නතරවන්නේ කෙසේද ඒ සඳහා දීඝ කලක් ගත වේද ඒ සඳහා ප්‍රතිපදා කුමක්ද මේ ඇතුළත කතාවට ප්‍රධානම ආසන්න කතාව තමයි පිටත කතාව. පිටත කතා කතා කරන එක නම් හොඳට කතා කරන විනාඩි 5 ගිහිල්ලා එහෙම වාඩි වෙන්න එතකොට තේරෙයි අතුලත කතාව අඩු ගන්න විනාඩි 10ක් යනවා අර කරපු වෙනවා. ඒ නිසා මේ අතුලත කතාව කියන්නේ පිටත කතාවෙම හේවදැල්ලා ද ආලෝක මධ්‍ය අධ්‍යා බලන එක පාටත් එක වහන්න ආලෝකෙ තිබ්බ දැන් කළු පාට වෙලා පේනවා කළු පාට තුන දැන් ආලෝක වෙලා පේනවා. අරක හේවනල්ල ඇත්තට වහක් බව පේනවා. ඒක මේ කාගවත් මැජික් එකක් නෙවෙයි සමතයක් නෙවෙයි ඇසොල හැටි. ඒ වගේ තමයි හොඳට කතාව කරගෙන ඉන්න එක නා විශේෂයෙන් ප්‍රපංච කරන එක නා ඇත්තට වහගත්තත් ඉන්න පටන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ එදින්දා ජීවිතයේදී short to the point අවශ්‍ය දේ පමණක් කතා කරලා මේක අඩු කරා. හැබැයි ඒ දේ එතන ආයාසින් එහෙම කතාව අඩු කරන්න පටන් අරගත්තොත් සමහරකට ඉක්මනටම පිස්සු හැදෙනවා. මොකද ඒ තරම්ම කතා කරලා පුරුදු වෙලා තියෙන්නේ. ඒක එකවරම වැහුවොත් එහෙම මේ ගේට්ටුව බොහොම අමාරුයි. දුරට මතක තියාගන්න අපේ අකුසල සිද්ධ වෙන්නේ කයින් හෝ වචනයෙන්. හිතෙන් නෙවෙයි කයින් වචනයෙන්. අපේ අපි දවසක සිදුවෙන අකුසලේ නිසා තනියම ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ 66කට වැඩිය කෙලෙස් අයින් වෙනවා. කතා කරන්න කෙනෙක් නැහැ. ආවත් විචක්‍රමණය වෙන්නේ නැහැ. නිසා සමාජයක ඉන්නවයි කියලා කියන්නේ පුදුමාකාර දඩයක්. මම කියන්නේ කැඹිරිල්ල. ඒ ඒක මේ කරන කරව කර්මයකට වෙන කැඹිරිල්ල. කතා නොකර ඉන්න බෑ. good morning කියන උදේට අන්දාට good evening. මොකද කරන්නේ? ඒක කෙරුවේ නැත්නම් අපි සමාජශීලී නෑ කියනවා නානා ආකාර දේ. මේ කැලියකට ලැහෙට ගම ඔය අර දවස ලොකු ගාන කියනවා ඒ ඔය සංග ලංකාවේ පාසක මහත්තයා කිව්වේ වෙන මොනවාක්වත් නැත්නම් මහත්තු කැලේකට ඇවිල්ලා බුද්ධියගෙන හිටියත් ඒක වාසනාවක්. කැලේකට ඇවිල්ලා බුද්ධියගෙන හිටියත් ඒක හොඳට ඇඳලා හේච්චලා කියනවා. නිදාගෙන ඉඳලා නැගිටින වෙලාවෙත් කැලේම ඉන්නවනම් හොඳයි. ඊළඟ නැගිටිනකොට දකින්න කැලේ නම් කිසි කෙනෙක් අපිව බනවන්නේ නැහැ. ඒක ඔය මේ කග්ගවිශාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ ඨානේ චාරිකාය අනාභිජිතං සේරිතං පෙක්ක මානෝ ඒකෝචරේ කග්ගවිශානකප්පේ. අපි සහායකයන් අතර ඉන්නකොට නිතරම ආමන්ත්‍රණ කරනවා. වරෙන් මචං මහමුදේ නාන්න කියයි. නැත්නම් අරේ යන් මේ යන් ඒක බුදුහාම කියන හිටගෙන ඉන්නකොටත් කියනවා, ඉඳගෙන ඉන්නකොටත් කියනවා, ගමනේදීත් කියනවා, නිදාගෙන ඉන්නකොටත් කියනවා. ගමනේ තානේ තාරේ විසිනාය. අනාවිච්චිතං සේරිතං පෙක්කමං. කිසියම් ඒවැනි කතා කරන අයට මම තරහක් නොවීම පිළිස. ආරාධනා කරන අයට මම ඵලය යන්න කිව්වොත් එහෙම. අකුසලයක් නේ තමකට දන්නේ. විද්‍යාවක් නැතිවීමට සුයහිදී භාවයේ කරපරන. අනාවිච්චිතං සේරිතං පෙක්කමානෝ ඒකෝචරී කග්ග විසානකක්කෝ කඟ වේනගේ තනියඟ වගේ තනි වෙන්නේ කියන දෙන හැම සතෙකුටම අංග දෙකක් තියෙනවා. කඟ වේනගේ තනියඟ වගේ ඉඳී. මම ජොබ් එක කරන කාලේ මගේ දොරේ ඕක මම ගහගෙන තිබුණා. මම ඉන්නේ බංගලාවේ දොරේ ඒ ඔය මුගේ කොටින් එකෙක් ඇවිල්ලා කිව්වා එයා අංග දෙක වෙච්ච දවසේ මම කතා කරන්නේ. ඒ අංග දෙක වෙච්ච දාසේ මම ඔබට ඇවිල්ලා කතා කරන්න එක මම බලන්න. ඊළඟට මම හොලන් ගිය වෙලාවේදී අපි බීච් එකට ගියා. ඒ බීච් එකේ තියෙනවා රෑත පෙරන ටෙලස්කෝප්. ඉතින් ඒකේ තියෙන නැව් බලන්න. හැබැයි බීච් එකේ ඉන්නවා අවුව තපින කට්ටිය. ඉතින් මම නැව් බලනවා මේකත් නෙවෙයි කියලා බලනකොට උද්ද දැක්කා. උද්දගලක ඔය ටෙලස්කෝප් එකේ තියෙන නැව් බලන්න ඔය ළඟ තියෙනවා බලන්න නෙවෙයි කියලා. වචි නෝට් එක ඔබේ කොහොමදක් ගොල ගිල්ලද ගන්න ආපුවා විනාඩියක් කරලා දුන්නා දුර බැලුවා නේද කණක් නැහැ නේ කියලා. ඊට පස්සේ වෙන ගමන් අපි පොඩි ඇලේ කට්ටිය ආවා දෙපැත්තෙම මේ පිටි දෙකක් තියෙනවා. ඊට පස්සේ ඌ කිව්වා ලබන දරේ හොල්ලන්න එනකොට බැනලා. ලබන දරේ ප්ලේන් එක බැනලා. මම කතාවක් නෑ. මම හිතුවා අන්තිමට මේ අදිස්ථාන කරලා දෙන්නේ කරන්නේ. වර පිටියක දුන්න එකක් කරාට එකක් ගැහුවොත් ඇතුළත කිලෙන්ද කීල කිව්වා මම මම අභියෝග කරනවා කිව්වා ෂුවර් ඇන් ෂොට් ලබන තරේ කොට බලන්න. මගේ මේ අභියෝගයේ මේ මේක මගේ අදිස්ථානේ තියෙන්නේ අනබිචිතං සේවිතං පෙක්කමානෝ ඒකෝචරේකක විසාන කාම. ඒ නිසා මේක මේ අසුරත කතාවට ප්‍රධානම හේතුව ආමන්ත්‍රණ. අපි හිතනවා කාටවත් වරින් වර ටෙලිෆෝන් කරුවේ නැත්නම් ඒක හරි නෑ. වරින් වර ටෙලි මේ ලියුමක් ලියන්න ඕනේ. නැත්නම් හලෝ කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නිකන් මේ ඒක නෑ සමාජශීලී නෑ කියන්නේ. මොකද සර්වඥාන්ති කියලා කියන්නේ ඒක ඇත්තටම උන්වහන්සේ කරන අගෞරවය. සර්වඥාන්ති කරන ප්‍රධානම ගෞරවය තමයි ආර්ය කුණීපාද. මේ ශබ්දතාවෙන් ගරු කරමු කියලා අපි විහාරේ ගහලා තියෙනවා. අපේ විහාරයේ සජීවී ਸਰවඥාන්සේ වැඩ ඉන්නා වගේ සලකලා ආර්ය තූෂ්ණීම් භාවයෙන් ගරුකරනවා. කතා නොකර සිටීමෙන් තමයි ਸਰවඥාන්සේ කරන්නේ. හැබැයි ඒක ඒක මේ ලේසි නෑ. මොකද අර සමාජශීලී වෙලා ඉඳලා අන්ත කටිසොලේ ගෑවිලා නෙවෙයිනේ වචන පිට වෙන්නේ. එහෙම පුරුදු වෙලා මේක නතර කරන්න කී දවසේ හරියනවා. එතකොටත් අතුලත කතා වැඩි වෙන්නේ දෙනවා දෙමීඩෙමිට අඩු වෙලා ඒ දෙකේ අතර සම්බන්ධකමක් තියෙනවා. පිටත කතාව සහ අතුලත කතාව එහෙම නැත්නම් ප්‍රපංච කියන වචනේ මේ හිත තනියම mental proliferation කියලා කියන්නේ මේ වාග් බහුල්‍ය කියලා එක සිංහල වචනයක් ගන්න. ප්‍රපංච කියන්නේ වාග් බහුල්‍ය. කෙටියෙන් කියන්න පුළුවන් දේ අතිශෝක්තිකයි. ඒ අතිශෝක්තිය බටහිර ලෝකයේ කියන්නේ බොරුවගේ මල්ලි කියලා. බොරුව දෙලිම කුසලෙන්නේ. අතිශෝක්තිය බොරුවම නෙවෙයි බොරුවගේ මල්ලි වගේ. ධර්මාදී කියන්නේ තන්නේ කරම අතිශෝක්තිය. නවකතා කිව්වම, රේඩියෝ කිව්වම, පත්තරේ කිව්වම, ටීවී එක කිව්වම තන්නේ කරන අතිශෝක්තියක් කොච්චර අතිශෝක්තියක්ද කියලා කියන ඔය කියන එකක් අපේලා. ගිහිල්ලා බලන්න, ඔය කියලා දෙන තොරතුරු ගිහිල්ලා ප්‍රූව් කරලා බලන්න අදාකට වෙනවා. ඊට වෙනස් මොකක් කරලා මේ මිනිස්සුගේ බිස්නස් එකට කියන බොරුවක් කියන්නේ. ඉතින් අද අපිට මේ මේ හතරක් නැතුව ටෙලිවිෂන් ගන්න නැතුව රේඩියෝ එකක් නැතුව හිටියොත් කැම වේලක් නොකිය හිටියක් පුළුවන් කියලා බලන්න. හැම වෙලක් නොකයින් එක කරත හැකි. නමුත් නිවුස් බලන්න නැතුව ඉන්න පුළුවන්. ටෙලිවිෂන් එක නම් බලන්න හැබැයි නිවුස් බලන්න. මොකද ඒ කුණු ටික නැතුව මේ අර දිරවන්නේ ආහාර. මේ ඌර ඌර අපි ඇග්‍රිකල්චර් කරනකොට ඌර ඇති. ඌර ඇති කියන කතා කරන ඔය චීන ඌරයි කියන කතා මේ තිමින්ති ඇති කරන්නේ. ඌට මේ කුණු කන්ද නැති වෙලාම රත් වුණතාවය කියලා ඉඩක් හැදෙනවා. එතකොට පස් බාල්දියක් ගෙනත් දාලා තියන්න කියලා කියන කොටුවක ඒ පස් වලට ගහනකොට ඌට අර අර ජම්ම ගතිය. සිමෙන්ති දාන පොළවේ හිටියද ඉන්නයි. ඒ ජරාව කෑවේ නැත්නම් ඌට ඇඟ ඇතුළට අවශ්‍ය විස බීජ ගියේ නැත්නම් ලෙඩ වෙනවා. මඩක් තියෙනවා ගතියක් වරින් වර සයිබර් කරනවා. කෑවේ නැත්නම් ටික උනවා. දෙන රඩකින් කවුවම මාසෙකට එක්ක සැරයක් ආ ආරි පුදුම ගැම්මක් තියෙනවා. කොච්චර හොඳ જાති කෑවත් ඉන්නල ඔය සයිබර් කඩේකින් තෝකයක් හරියට ආවම අපිට ඒ කතාව ඒ කුණු නැතුව මේ මේ මේ මේ කොන්කොක්ෂන් එක හරියන්නේ නැහැ මේ කලාවේ දැන් වෙන්නේ. ඒ නිසා මේ මේ තුතරකා නතර වෙනවා කියන එක ඒක මහ බරපතල ප්‍රශ්නයක්. ඔය ගෝයන්ක සිස්ටම් එකේ ඒ දවස් 10 කතා කරන්නම දෙන්න. ඒක මිනිස්සේ ගිහිල්ලා කෙලින්ම ඒ බයට නතර කරලා සෙන්ටරින්ගෙන් ගිලියකට දාපු දෙන්න මැකරම කතා කරන්න පුළුවන්. එහෙම සම්පූර්ණ ඒ ෆැකල්ටි එකම බ්ලැන්ක්. මොකද ඒ තරම්ම වේගෙන් කතා කරගෙන ඉඳලා ඒක පාරක් නතර කරා සම්පූර්ණ මේ වයර් මාරු වෙන්න ඉඩ තියෙනවා සර්කිට් එකේ පර්මනන්ට් ඩැමේජ් එකක් වෙන නිසා ටික ටික ටික ටික නතර කරනවා. ඒක හරි ඩේන්ජරස් එකක්. මොකද මේකෙන් තමයි අපි පෙන්ට් අප් එනර්ජි එක එළියට දාන්නේ. වටේට රටවල් වල මේ ෆ්‍රී ඇසෝෂියේෂන් අපි කියන්නේ කවුන්සලින් ඒක පැයකට පවුන් 30ක් ගෙවනවා. අපි නොමිලේනේ හම්බෙන්නේ. ලංකාවේ ඕන කෙනෙකුට ඕන වැඩක් කරද්දී මචං කියලා කතා කරපුවම පැයක් කතා කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕන වැඩක් නතර කරන්න. ඒකට අර එනම් ඉතින් ඔර ප්‍රොෆෙෂනල් මිනිස්සු ගෙන්නගෙන කොයින්මන් දාගෙන එන කතාවනේ මේක. ඒ හොඳ පැත්තකුත් තියෙනවා. නමුත් භාවනා කරන්න ගිය දවස් නතර කරන්න ගිය දවස් තමයි අපි කොච්චර වාල්ද කියලා තියෙන්නේ. දුවනකොට තේරෙන්නේ. ඒ තරම් ගන්නක් අපි දුවන්නේ. සෞඛ්‍ය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා ප්‍රගුණ කිරීමේ සක්මන් භාවනාදීම සීල සමාධි ප්‍රඥා වැඩි මාර්ගඵල ආපෝ සිදුවේ. සක්මන් භාවනාදී හිත ඊටම්කින් එකකව තැන්පත් වෙන නිසා මේ ගැන පාදා දෙන ස්වාමීන් වහන්සේ. ඇතර මේ සක්මන පරියන්කය එදිනදා වැඩ කියලා කියන්නේ ඔය උද්‍යප්පේ ඥානයේ දක්වා පල්ලෙහා තියෙන සම්මුතිය. පරමාර්ථ ධර්ම වලට හතර ඉරියව්වක් කියලා එකක් නැහැ. පරමාර්ථ ධර්ම වල කාලය කියලා එකක් නැහැ. පරමාර්ථ ධර්ම වල දේශී කියලා එකක් නැහැ. ඒ සම්මුති ධර්ම වල ඉන්නකොට නිවන් ලබන්නේ හිටගෙනද ඉඳගෙනද නිවන් කහ පාටද නිල් පාටද කියලා ප්‍රශ්න තියෙනවා. නමුත් උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ මොනම සම්මුතියක්වත් නැහැ. නිවන කියන එක කාලය සහ දේශයෙන් විනිර්මුක්ත දෙයක්. අපේ හිත අර හරීම ප්‍රාණෝගකට වැටලා තියෙන නිසා අපිට තේරෙන්නේ භාවනා කියන්නේ මේ සර්වඥාන්ති දෙන්නේ ඉරියව්ව පමණයි. ඉතින් අපිට කිසිම දෙයක් අපි පිළිගන්න කැමති නැහැ. භාවනාවක් කියලා. මොකද හේතුව අපි පැටලවගෙන තියෙන භාවනාව සහ සමාධිය කියන දෙක සමාන කරලා. නිසා මම ඒකයි පටන් ගන්නකොට මේ සමා කරලා භාවනා කියන සමාධිය නේ භාවනා කියන සතිය කියන දන්න පොඩ්ඩක් එළිය පිටිපසට තියන්න මේ ප්‍රශ්නේ ඉන්නේ කවදාවත්. අපි ඒ තරම්ම චිත්ත රූපයක්ම වහගෙන ඉනවා භාවනා කරනවා කියලා කියන්නේ ඉඳගෙන ඇත්තක වහගෙන ඉනවා අත් අපිට අතක් තියාගෙන කියන්නේ. මොකද සතියට ගත්තාම සතියේ ඕනම ඉරියව්වක් කරන්න පුළුවන්. වැසිකිලි කැසිකිලි කොටස් කරන්න. ඒක ඒකට යහම තැනකදීම නිවන් දකින්න පුළුවන්. මේකේ අපි ත්‍රිපිටකයේ අනන්තවත් අවිතාන සඳහන් වෙලා තියෙනවා. සක්මන් භාවනාවේදී නිවන් ලබන අවස්ථාව. සෝවාන් මගපලයයි මග ඵලයයි දෙකක් කියන බේ සෝවාන් මග කියන්නේ කොහොමද ඒක චිත්තයකට පමණක් සීමා වූයක්ද සෝවාන් මගේ ඉන්නේ පුතත්ඥයන් නේද මේක මම ධම්මික හඳුරන්නේ අහුවා ඔය ඕස්ට්‍රේලියානු ධම්මික හඳුරන්නේ මේ මෙහෙම නෙවෙයි අපි වෙන විදිහකට ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ මේ ගොඩනැගිල්ල ඉන්ටර්නල් එලිපත්te කළු පාට මේ පිංගකරල ලට කරලා තියෙනවා. ඒකට කියන්නේ එලිපත්te කියලා කියන්නේ. ඕකෙන් එළිය එළිය ඇතුලෙන් ඇතුලට. ගේ තියෙන හැමදාම දොරකඩ හරියටම උඩවසයට එලිපත්te කියලා කියන්නේ. එලිපත්තින් බල්ලා වගේ කියන කතාවක් ඒක. ඒ දෙන්නේ ඇතුලට යනවා ඇතුලට ප්‍රශ්න පිටපස්සට. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඔබ ඉන්නේ අර කොනේ නා. ගෝල් කොනේ ඉඳලා මේ ගේම් පිටවීමේ අදහසින් අතින්ලා මෙතෙන්ට එනකම් මාර්ග වෙනවා. එලිපත්ත පයින් එක එලිපත්ත පැනගුවම් බලන්න. ඉතින් අතින්ලා මෙතෙන්ට එන ඔක්කොම එලිපත්ත ළඟට යනකම් මාර්ග මාර්ග චිත්තේ. එලිපත්ත බැනිලින් පස්සේ අපි දැන් එළියට ගියා කියනවා. ඒක පළ. ඒක නිසා මේවා මේ මේ ප්‍රායෝගික අර්ථ ඇති දේවල් නෙවෙයි. කාරණේ විස්තර කර ගැනීම සඳහා සංනිවේදනය සඳහා ගත්ත දේවල්. ඒක නිසා අපිට මේ ලියන්න තියෙන මල්ල ඔබල බලන්න ඕන කමක් නැහැ. සතියින් කරගෙන යනකොට මේවා ඒ අවශ්‍ය හේතු සම්පාදනය වෙනකොට මේවා සිද්ධ වෙනවා. කර්ණී ස්වාමීන් වහන්සේ දිත්තේ දිත්තමත් තම භවිෂ්‍යතින් අපටත් අධහැරීම වර්ධන කළ හැකිද ඒ කෙසේද? මනසින් අධහැරීම සිදුවන්නේ කෙසේද පාදා දෙන්නේ? මේකට බොහෝම ලේසියෙන් දැසන තමයි. දැන් මේ යන්ත්‍රේ මේ ඔක්කොම කටහඬ වාර්තා කරනවා. නමුත් මේ මේ යන්ත්‍රයේ කිසිම හැඟීමක් නැහැ මේ බනද බෞද්ධ දෙයක්ද මොකක්ද කියලා එයාට තියෙන්නේ අහලා ඇහෙල මතින් නතර වෙන එක විතරයි. ඒක හරි වැරදි බැලිලා ඒක පිළිබඳ කල්පනා මේ අතරේට නැහැ. අපේ කනේ තියෙන උච්චරම තමයි. ඒ දේවල් ගැන මේ බන්න මේක හොඳයි නරකයි හරිය වැරදිය ධාර්මික අධාර්මික කියලා කල්පනා කරන එක අපි හිතනවා මේක ඥානයක් කියලා බුදුහාමර කියනකොට තක తీරුවා. මේ යන්ත්‍රය වගේ වැඩ කරගන්න දන්නේ නැහැ. මේ අන්තරේ වගේ අහමුදී එතනම නතර වෙනවනම් නිවන් දක්වා. එහෙම නැත්නම් කැමරාවකින් ගත්තාම කැමරාවකින් ඒ ඔක්කොම ඒ සියාපටේ දාන්න මේ කැමරාව කවදාකවත් නරක දෙයක් අයි කියන දෙයක් අයි කියලා කෙලෙසෙන්නෙත් නැහැ. හොඳ දෙයක් අයි කියලා නිවන් දක්වෙන්නේ නැහැ. අපේ ඇහ කියන්නේ හොඳටම අරගෙන බලන්න උගන්නනකොට ඇහි තියෙන කැමරාවේ තියෙන එකම දේ. නමුත් ඒක ගත්තට පස්සේ ඒක හපලා වමාරා කරන ගතියක් තියෙනවා නේද? මේ හරක හරක අදවල් තිස්සේ කාලා. දැන් තිස්සේ කාපුවා වමාරලා කන්න. වමාරා කෑම තමයි මනුෂ්‍යයා දින හොඳයි නරකයි දෙක. දික්ටි දික්ටි මත්තන් කියලා කියන්නේ වමාරා කෑමක් නෑ ඒක වැරදි. ඒකයි විශේෂයෙන් පුහුණු කරලා ගන්න දෙයක් නෙවෙයි. අපි මේ මේ දක්ෂකමක් කියලා. අපේ විශේෂ හැකියාවක් කියලා. මේ දැකපු දේ නැවත නැවත කල්පනා කරන්න යෑමෙන් තමයි ඒ දේ මතින් කෙලෙස් ඇති කරගන්නේ. අපි එක් පුරුකට ගියාට කමක් නැහැ. ඒ වෙන එක දෙකක් දැක්කරවසේ හරි හොඳයි නරකයි ආදි වශයෙන් කියන එක ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒකෙන් නම්බුවක් ගන්නෙත් නැතුව අවනම්බු වෙන්නෙත් නැතුව ඊගා චිත්තක්ෂණයට විරුද්ධ වෙන්න පුළුවන්. ඊගා චිත්තක්ෂණයට නවබු වෙන්න පුළුවන් නම් කර්ම චිත්තක්ෂණය නින වාසිය මේ බලපෑම නැතුව. ඒක නිසා මේක ප්‍රගුණ කළ හැක්කක්ද නෙමෙයි. බුදුසසුන කියනවා දිත්තේ දිට්ඨ මත්තම් භවිෂ්‍යති. දැකීම දැකීමෙන් නතර වෙනවා ඒක උඹටයි දැනෙන එක තමයි ධර්මතාවය. ඔබ ඒක මතින් අලුතෙන් දේවල් රැස් කරන්න යනවා නම් ඒක ඔබේ තියෙන தত্ত্বගත වීම. නැත්නම් කන්ඩිෂන් වීම. ඒක නොවීම පිණිස කරන දේ තමයි ශික්ෂා කියලා කියන්නේ. ඉති දිට්ඨමත්තම් භවිෂති දිට්ඨි දිට්ඨමත්තම් භවිෂතිදී සෝභායිය එවන් සිකිතා. ඒක ඉතින් නතර වේවා කියලා මේ ඉක්මීමක් ගන්න කියන එකට බුදුන්සේ කියන්නේ. මාර්ග ඵලයන්ට පත්වන්නේ පාරමිතා සම්පූර්ණ වීමෙන් පසුවද යන්න පහදා දෙන්න. අපි මේක බලමු දවස් 10 ඉවර වෙනවා. දැන් මම මේ හදිසි වෙන්න එපා. ඉවරනාට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. මොකද අනුන් කියන දයක් කොන්නේ ගමන් කරලා බලලා තැගෙන මේ ටිකේ. නාම රූප පරිසම්පාදයේ සම්බන්ධ වීමේදී රූපය හා සම්බන්ධ වීමෙන් පසුව සිත ඇතිවන්නේ. පසුවද රූප නාම දෙසින්ද යම් පහදා දෙන්නේ ඉල්ලන අතර. උදාහරණයක් මගින් මේ සම්බන්ධතාවය පහදා දෙන්න සිතා සිටිමින් මේ දෙකම එකවර පහළ වෙනවා කියන එක තමයි අදහස් කරන්නේ එකකට එකක් මේ ඉස්සර වෙනවා කියන එක නෙවෙයි. නමුත් රූප නාම ධර්මේ පූර්ණංග වෙනවා කියන්නේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය. නමුත් මේ පූර්ණංගම වුණාට මනස පහළ වෙනවත් එක්කම මේ රූප පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට අපි කණ්ණාඩි මේ බලන් දෙක පාට කණ්ණාඩි බලනකොට ඒ ප්‍රතිබිම්බේ මතුවීමයි අපි බැලීමයි එක වෙලාවෙම සිද්ධ කලින් එතන ප්‍රතිබිම්බේ තිබුණාද නැද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් තියෙන්නේ නැති කියලා. නමුත් අපිට සාහිතික වෙන්නේ බලන මොහොතම තමයි. ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්ලා දීලා තියෙනවා ෂෝඩින්ජර් ඒ කැට් බලලගේ නිදර්ශනයක් වෙන්නනවා. උපරන්තුල ද්‍රව්‍යයක් කියලා උන්නේ විකිරණශීලී ද්‍රව්‍යයක් කියලා ඒ විකිරණශීලී ද්‍රව්‍යවල ඉඳපු ගමන් විකිරණ නිකුත් වෙන ඉඳපුවම වෙන්නේ විකිරණයක් වදිනකොට බෝම්බයකුත් තියෙනවා ඒක ඇතුලේ ඒක ඇතුලේ බලලකුත් තියෙනවා පිටිය වහලා තියෙනවා ඉතින් එතකොට Taman අරලා බලන වෙලාවේ බලලා පණ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒක කාටවත් කියන්න බෑ මොකද විකිරණශීලී ද්‍රව්‍ය නිකුත් වුණා නම් බෝම්බේ පුරලා බලන්න බලන වෙලාවේ තමයි ඒක තියෙන්නේ ඉතින් ඒක දැන් මේ බුදු දේශනාවෙ තිබුණේක හුත්තතෝම ඔප්පු කරලා පෙන්නනවා විද්‍යාවෙන් බලන නිසයි පේන්නේ. එහෙම නැතුව බැලීමෙන් පරිබාහිරව පේන දෙයක් ලෝකේ නැහැ. එහෙම නැත්නම් ඔබට ඕන දේ තමයි ඔබ බලන්නේ. ඕනම දෙයක් පේන්නේ ඔබ බලපොයින්න. අපිට නෙමෙයි මේ දේවල් ඉතිරවම තියෙනවා. පෙනීම සිද්ධ වෙන්නේ ඒ වෙලාවේ විතරයි අනිත් වෙලාවේ තියෙනවා කියන්නේ. ඊට කියනවා එහෙම තමයි ඔක්කොම හිතාගෙන ඉන්නේ. නමුත් බලන නිසයි පේන්නේ කියලා ඔය ජීවන නිවීම දේශනාවේදී ඒ කටුකුරුඳු ස්වාමීන් වහන්සේ කියනවා ඒ දණ්ඩ උඩ යන බල්ලා අස්කැල කටේ තියාගෙන. ඌ යනකොට ඉවුර දිහා බලන ගියොත් දෙගොඩට යන්න පුළුවන්. නමුත් කෙලින් බැලුවොත් එහෙම වතුරේ ඉන්නවා මස් කැල්ලක් ගත්ත බල්ලෙක්. එතකොට ඌ ඒකට පණ. ඒ බල්ලා අතේ තියෙන මස් කැල්ල. ඌ දන්නේ මේ පේන්නේ Tamange මොකද තිබෙන්නේ කියලා. එතකොට ප්‍රශ්නයක් අහනවා පේන නිසාද බලන්නේ නැත්නම් බලන නිසාද පේන්නේ කියලා. ඒකට බලන්න යනවනම් ප්‍රශ්නයක් නැහැ. වතුර බලපු ගම බලපු නිසායි බල්ලෙක් වෙන්නේ. ඇත්තටම බල්ලෙකුත් නැහැ. එතන කියන්නේ පිළිබුවක් විතරයි. මේ වගේ එකක් තමයි ලෝකෙ හිට වෙන්නේ. ඒක නිසා අදිත්‍යා දත්තබ්බන්න මන්ත්‍රති දත්තාරම් මන්ත්‍රති දත්තබ්බන්න මන්ත්‍රති අදිත්තම් මන්ත්‍රති මේ බලනදී ඔයිට එහා දැනගන්න මොකක්වත් ඕකේ නැහැ. ඉතින් බැලිය යුතුමයි කියලා දෙයක්වත් නැහැ, නොබැලිය යුතු කියලා දෙයක්වත් නැහැ. ඔය පේන්නේ බලන ඉන්නවා. ඒ නිසා අපි බලන්නේ කර්මානුරූපව අපේ තියෙන වැඩ පිළිලක්. ඒ කියන්නේ කියනවා තර වෙස්ටර්න් ගැන කියලා තිබුණා. අපි මුළු ජීවිතේම DVD කරලා ෆිල්ම් කරලා ඉවරයි. අපි මොන જાතියෙන් නැතුවත් ඔක ඔය තාලෙටම තමයි යන්නේ. නිකන් පොරකන් නැතුව නිකන් බලන්නේ. කාටම වල මොකක්වත් නැහැ. ෆිල්ම් කරපු DVD එකක් ඔගේ තියෙන්නේ. ඔබ එඩිට් කිරීමේ ශක්තිය අපට නැහැ. අපි හිතන්නේ නෑ නෑ මමයි මේ සංවිධානය කරන මගේ ජීවිතේ මේ මේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වුණේ, දොස්තර කෙනෙක් වුණේ, රිවිසර්වන් කෙනෙක් වුණේ මගේ ධෛර්යයෙන් කියලා. නෑ ඔක්කොම වෙන්න තියෙන කාරණා තමයි තියෙන්නේ. ඒ නිසා ඔయిత වැඩි බලන්න දෙයක් ඔගේ නෑ. තියෙන එක විතරයි. ඒකට අපිට ටෙන්ෂන් එකක් නෑ. ආවදී දැක්කේ නෑ. අපරාධ මේක දැක්කේ කියලා එකක් නෑ. මේ පේන තියෙන දේ තමයි පේන්නේ. ඉතින් ඒකට මේ භාවනාවෙන් ගන්න ගොඩාක් කල. මොකද අපි ඉන්නේ පුදුම තත්ත්වගත වෙච්ච තත්ත්වක. ඒක මේ මෑතකදී වෙච්ච දේ තමයි පහුගිය අවුරුදු 20 ඇතුළත ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින් හරි ලස්සනට. හරිම ලස්සනට ඒගොල්ලෝ මට පුදුමයි මේ මිනිස්සු කොහොමද මේක මේ මේ මේ විදිහට නිරීක්ෂණය කරන්නේ මේ ඉන්ටර්ප්‍රිටේෂන් දුන්නේ කියලා මට සාධාරණ සැකයක් තියෙන මේක බුද්ධහමින් බල්ල වෙන්න දෙන්න ඇති. නැත්නම් හිතලා නම් ගන්න බෑ. What you see that you are කියන එකට ඇවිල්ලා තියෙනවා. මේ ලෝකෙ දිහා බලන මේක සුන්දරයි කියලා කියනවා නම් ඒ වෙලාවේ මනස සුන්දර නිසා ඒක සුන්දර වෙලා තියෙනවා. ලෝකේ නම් ලෝකෙම තමයි. ලෝකෙ දිහා බලලා ඒක අකුලයි කියලා කියනවා නම් මනස කැත වෙච්ච වෙලාවේ බලපු වෙලාව තමයි ඒක පේන්නේ. ලෝකෙ ලෝකෙම තමයි. ඒ නිසා උඹේ මනස තමයි ඔය බලන එකෙන් පේන්නේ කියලා what you see that you are wherever you go there you are. පොත් දෙකක් ඔය දෙයයි wherever you go there you are කියන පොතකම ලියලා තියෙනවා සම්පූර්ණ තුන්සික විතර පොතක්. ඒ යන්නේ what you see that you are. ඒක ඉස්තරලම කිව්වේ කටකරු ස්වාමීන් වහන්සේ ඔය නිවනේ නිවීම දේශනාවේදී ඉතින් ඒ කියනකොට ඇත්තම ග්‍රීක් වගේ ළඟට තියෙන දේවල් තියෙනවා ඒව දිහා බලනවා කියන්නේ නමුත් මිරිඟු උපමාවේ හීන උපමාවේ එහෙම නැත්නම් කන්නඩියේ පේන ප්‍රතිබිම්බ උපමාව වෙනවා බලන නිසා තමයි කියන්නේ නැත්නම් ඒව තිබුණා නෑ කියලා අපිට සංස්කාර වෙන්නේ නැහැ කියලා සිද්ධ වෙනවා අර ස්වාමීන් වහන්සේ වහන්සේ අගස්ටි ඊශ්වරතුමාණන් පිළිබඳ සඳහන් කළ පරිදි එතුමා ඒ தත්ත්වයේ සිට දියුණු කළේ කෙසේද? පසුගිය මාසයේ මෙම ඉන්දියාවට ගිය වෙලාවක එතුමා පිළිබඳ විස්තර සොයා බැලුවා. ඒ නාඩි වාක්‍ය පිළිබඳව අවසන් කළා. මේ ස්ථානයේදී මගේ දරුවන් දෙදෙනා පිළිබඳ විමසුවා. පොත්පැදුමේ කීපයක සොයාදී පියාගේ නම, මවගේ නම, දරුවන් ගන්න, සහෝදර ගන්න, පියාගේ මවගේ රැකියා දේ ලක්ෂණ උපන්දින ස්ථාන වර්ෂය නදී සියලු දේ නිවැරදි පැවසුවා ඉදිරියට ගැනීම ප්‍රකාශ කළා. එසේ මෙම දිනය තුල මේ අය මෙසේ මුල ගැසෙන බව සඳහන් කළා. මගේ ප්‍රශ්නේ නම් බුදුරජාණන් වහන්සේ සමකාලීන වෙනවලේ එතුමා අවසන්නේ එලෙසද මගේ ප්‍රශ්නේ නම් බුදුරජාණන් වහන්සේ සමකාලීනයන් වන එතුමා පවසන්නේ එලෙසද එනම් භාවනා සිත දියුණු කළේද එතුමා එදා මෙදා කළ කාලපරාසය තුල බලන විට අපේ උත්තරීතර සංග සහ අපේ උපත්තිය සායදා උපත්තිය මිනිස්යන්ද එසින්ද කුමන අයකින් විය හැකිද පාදා දෙන්න ඉදිරිය පිළිබඳ පැවසු දේවල් පිළිබඳ යාරින් ගල්පී හැකිද එහි වැඩිදුරටත් සඳහන් කර පරිදි මගේ සිය පවුල ම ගුරුවරයෙකුට මේ වන විට ආධ්‍යාත්මික ප්‍රතිපෝෂණය කරමින් යන බවද ප්‍රතිඵලදායක බවද මේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරගන්නේ යයිත් පැවසුවා මේ සත්‍යයක් සහ පුදුමයක් ලෙස මට දැනෙනවා සාංගාංශ පැහැදිලි විචාරාත්මක පිටු සපයන්නේ ඉතින් මේක ඇත්තටම අභිඥා පිළිබඳ ප්‍රශ්නයක් විපස්සනාවෙන් අභිඥා ලැබීම සහ සමතයෙන් අභිඥා ලැබීම කියලා දෙක කතා කරනවා ඒ විඥා පිළිබඳ කතා කරනකොට මේ ලෝකෙ තිබුණේ ඊයේ තිබුණේ සංස්කාර අදත් තියෙන සංස්කාර හෙටත් තියෙන සංස්කාර එච්චරයි ඒ කියන්නේ විපස්සනා. මේ පෙරළුන ලෝකේ තමයි ওই දිගට ගමන් කරන්නේ අපි බලන වෙලාවේ පේන්නේ. නමුත් එදා හිටුනම ගන්න කාපු දේවල්, බයිපු දේවල්, ඇඳපු දේවල් වශයෙන් සම්මුති දේවල් විතර කරන්නේ සමත මේ අභිඥාව. නමුත් මේ සංස්කාර ප්‍රවාහය ගණන් කරන්න කියන එක විපස්සනා ඕන වෙලාවක අච්චට මෙච්චන මෙච්චර කොච්චරද කියන සමීකරණය යනවා. ඉතින් අපිට ඕන කරලා තියෙන මේක සංස්කාර ප්‍රවාහයක් බව දැනගන්න මේ එදා නැන්දේ UNP වෙලා කොළපාටද නැත්නම් ගියාත් මේ ශ්‍රී ලංකාද නිල් පාටද කියලා මේ කුණු අරපු ටික බලන්න. මොකද වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා බලන්න බලන්න සංසාරෙට යන්න. එනිසා ඔක්කොගෙම තියෙන පොදු ගතිය. මේ ඔක්කොම දහස් පමණ. නිසත්තු නිජීවෝ ශුන්‍යෝ කියන පැත්තට යනවනම් මේකම සමහර වෙලාවට දැන් මේක කියන විදිහට මේ ලංව කාලා හරි කමක් නැහැ කියලා කියනවා දැන් ගුරුලෙක් අයිතුවා ඒක කරපන් කියලා අනේ හොඳයි. මොකද එතකොට ආධ්‍යාත්මික පැත්තට යන්නේ. නමුත් මේ මැජික් බලන පැත්තට ගියොත් නම් ඒක සංගීත කරන නම් හිතනවා මේ බුද්ධ ජානන්සේ දේශනා කරන ධර්මයේ පරමාර්ථ ධර්ම සහ සම්මුති ධර්ම අතර වැට උඩ ඉඳගෙන මේ මේ වගේ දේවල් කියන්නේ. කොහේ හරි එක පැත්තක ඉඳලා බලනවා අනිත් පැත්ත විකාරයක් බව තියෙනවා. ඒ නිසා වැටුඩ හිටියොත් නම් මේ දෙපැත්තම හිර වෙලා තියෙන දෙලොක් අතර හිර වෙලා ඉන්න වෙලාවදී ඒක නිසා මේ භාව ක්‍රමයේ කරනකොට ඒ ශාන්තිත් විචාර කරනවා ඒ අභිඥා જાති දෙකක් තියෙනවා සමත ක්‍රමය සහ විපස්සනා ක්‍රමය විපස්සනා ක්‍රමෙන් තියෙන්නේ මේ දිගටම ගන්න සංස්කාර ප්‍රවාහයක් තියෙන්නේ ඕකේ මේ නම් ගන්න එහෙම නැත්නම් මේ නිමිති අරමුණු කරන්න පුළුවන් ගතිය තියෙන්න තියෙන බැඳීම ඇති පොදු කියලා කියන්න කියන්නේ ඒක අතහැරෙනවා ඒ නිසා විපස්සනා වශයෙන් ගන්න මේ වේග කියන්නේ මේ සංතති ලක්ෂණ කියන එක ගන්න ප්‍රවාහය. සංස්කාර ප්‍රවාහයක්. ඔකට අර නම මේ නම කිව්වට ඒව නිකන් ඒ ඒ කල් මේ සංස්කෘතිය අනුව දෙන ලද ලේබල් ටිකක් විතරයි. සමතේදී යනකොට අන්නේ ලේබල් හරියටම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පෙන්නන නිසා හරි විචිත්‍රකමක් වෙනවා. නමුත් අපි මෙහිදී කෙරුවා සුසීම සූත්‍රයේ මේ සුසීම සූත්‍රයේදී සුසීම කියන පරිප්‍රාජයක බුදුහමදාට ඇල පැවිදි වෙන්නේ වාගේ අභිඥාවක්. බුදුදහමේ පෙන්නලා දීලා තියෙනවා. ඔබට කවදා හෝ ධර්මwidetildeන්නේ පහළ වුණා. මේ ධර්මයේ තහවුරක් ඇති වුණ කතාවක් මේ වගේ වැඩ සඳහා ධර්මණ එකක් නෑ. අපි ඉස්සල්ලා ධර්මwidetildeන්නේ පහළ කරගනි. අපි කියන්න හදන පටිච්ච සමුප්පාදය තමයි ධර්මwidetildeන්නේ කියන්නේ. ඒක පහළ වුණා මේ හේතුඵල ධර්ම යනවා මිසක් මම කවුද මගේ අම්මා කවුද නංගි කවුද කියලා කියන්නේ අර ආයේ සම්මුති කොටස සම්මුති පැත්තකට හිත දැමලා තියෙනවා ඒ නිසා මේක නාඩි වාක්‍ය බොරු කියන්න හෝ ඇත්ත කියන්න අවශ්‍යතාවයක් නැහැ හොඳම නාඩි වාක්‍ය තමයි වර්තමානයේ හිත පවත්වා අනපන හිත පවත්වනවා නම් ඊට වැඩි දෙයක් නැත්තේ නෑ මෛත්‍රී කූප මේ කියා මේක ඉස්ලාම හිටපු සභාවකදී එයා මේ බිමඩු මාතය එයා නාඩි වාක්‍ය කියලා එයාට කියලා තිබුණා ඔබ කවදා හරි බුරුමෙ ගිහලා පැවිදි වෙනවා. ඒක නිසා බුරුමෙට සම්බන්ධයක් තියෙනවා. නාඩි වාක්‍ය අහපු දවසේ ඉඳලා මිනිහා තානාපති කාර්යාලය ළඟ ඉඳලා බුරුමේ ඉඳලා කවුරු ආවත් ගෙදර ගිහලා අන ගහනලා කන්න දීලා බොන්න දීලා කරගෙන ඉඳලා මං ඉන්න කාලේ ගිහලා පැවිදි වුණා. පැවිදිලා ගියා මේක මගේ කාක්කිය කියලා තිබ්බ ස්වාමීන් වහන්සේ ඉතින් කිව්වා තිබ්බ හරි මේ මතේ එදා ඉඳලා නටලා තියෙන පැවිදි වෙන්න. මේ වාක්‍ය හරි කියලා හිතලා ඒ කොප්පු කරලා තෙල මෙරළගෙන. වෙන කවුරු හරි කියනවා අපි ජර්මනියට යන්න කියලා තිබ්බයි කියලා ඒක ජර්මන් කාර්යකති කාර්යාලයට කියලා ජර්මන් කාර්ය වෙනකන් ඉඳලා ජර්මන් කාර්ය ආලිකට ජර්මන් රටට කියලා ජර්මන් වල පැවිදි ඉඳී. ඒකල කියන ඒ නාඩි වාක්‍යයක් හරි බලන්නකො කීප විදිහට මම ගුරුගේ ගිහිල්ලා පැවිදුණා. ඒ වගේ අපි අපි අරවලා තිබ්බොත් ඉතින් දිගට යනවා ඒක දිගේ ආය වහපියක් නැහැ. වෙන්නේ මොකද්ද අපේ මනුස්සකම නැති වෙනවා. විවුර්ත මනස නැති වෙනවා. අපේ තියෙන විමසුම් නෝන නැති වෙනවා. මේක ඇත්ත වෙනවා. මේව තිබ්බනම් විනාඩි වාක්‍යයක් තිබ්බනම් අදුගානේ බුදුහමතු අපි ලොකු ස්වාමීන් වහන්සේට කියන්න තිබ්බා. ලොකු ස්වාමීන්ට හොඳම ගෝලෙක් නේ අපා. කිව්වේ නෑ. බුදුහමතු කියන දේ මෙන්න කියා. වැඩ ඕනේ ටික මෙච්චරයි. ඔය අමතර දේවල් ඕන තරම් තියෙනවා. අපි ලොකු ස්වාමීන් කියන්නේ මම පිළිගන්නේ කෙලින්ම වැඩට අලියට දියක්ම බහම කෙනෙක්. බුදුහමතු අදුගානේ හීනෙන් ඇවිල්ලා කියන්න තිබ්බා නේද? අපි දෙක සංසය වගේ කෙනෙකුට මෙව නැතුවට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මම කිසිසේත් මේක පහත් කළ සලකන්නේ යන්නේත් නැහැ. මොකද ඔය ඉන්දියාවේ සාමදෝරු මෙහෙට ගෙන්නලා නැහැ. මාසෙ දෙක තියාගෙන ඕටි ගාණක් වීලා කරනවා. මේ නාඩි වාක්‍ය කියනවා අපේ සමාජ සංඝයක්. ඒකල පත්තරෙන් දාන. ඉතින් ඉබදී ගියෝ නිල කනමයි මේ ගහන්න දෙයක් නෑ. මේ සර්වඥාන්සේ පෙන්වපු මේ ප්‍රත්‍යක්ෂය ඇත්ත ඇති හැටියෙන් දැකීම. යථාභූත ඥානය නැත්නම් ධම්මට්ඨිය තියෙනවා නම් මේ විකාර කරන්නේ. මම හැබැයි කියන මේ විකාර කෙරුවයි කියලා ඒක ලොකු වැරද්දකුත් නෙවෙයි. ඒ විකාරයක් බව දැනගෙන කරනවා නම් ඒක. මේනවා. අපි දන්නවා අයිස්ක්‍රීම් කාපුවම ජීවිතයට හොඳයි. මාරින් වර අයිස්ක්‍රීම් එකක් කාපුවම මොකෝ ඉතින්. අයිස්ක්‍රීම් නොකෑම ඉතින් කියලා කියන්නේ. ඒක නිම කරන්නේ. මම මේ අහුවෙච්චා හොඳට කියවලා බලනවා. හැබැයි පටන් ගන්න තැනදීම බලන්නේ උපහාසෙන්. බලන්නම පහසුයි. මේ එකක් නෙවෙයි කියන 10ක් 15ක් එක එක තෝ. දෙකින් ඉලගාවට ගියොත් කාලොස් කැස්ටනීලා කියවන්න දහසක් ක්‍රම කියනවා. ඉන්දියානු ක්‍රමයේ කිසිම සම්බන්ධයක් නැහැ. Reading this systems. ඉන්දියාවට ගියාම ඒ වගේ. චීනෙට ගිහිල්ලා කියවන්න වෙනමම පද්ධති තියෙනවා. ග්‍රීසයට ගිහිල්ලා කියවන්න වෙනම පද්ධතියක්. සූෆිසම් කියවන්නේ වෙනම පද්ධතියක් හැම වෙලාවෙම මිනිස්සු මොකක් හරි විනෝදාංශයක් හදා ගන්නවා මේ ප්‍රകൃතිය පැත්තට. ඒකල එක විශාල දෙයක් කරගෙන গুপ্ত දේවල් කරගන්න. බුදුදානන්සේ විතරයි one to one relationship කිසිම গুপ্তකමක් නැහැ. යථාභූත ඥාන දර්ශනේ ඇත්තන අපිට දැක්කොත් විතරක් පිළිගනි. නැත්තම් ප්‍රතික්ෂේප කරන්නත් එපා. අවලංගත. අපන්නක ප්‍රතිපදාව ගෙනියන්න. ඒ නිසා මේ නෑ බෑ කියන්නේ නැහැ. මොකද අපේ අපේ අපේ ශක්තිය නෑ අපිට මේක ඔප්පු කරන්න ඕනේ නෑ කියන්නේ. අපිට කරන්න තියෙන අපිට ඒ වෙනුවට සතුටක් තියෙනවා. අපිට තියෙනවා මේ ප්‍රතිපදාවක්. මේව කෙරුවට ගමන. කරුණා කළා මේවා මේ මනස කීමන්ස මේ මනස කියන ඔය වැඩේ කරපන් කියලා හොඳයි. ඒ මනසට ස්තුති වේවා. ඊපෙ කරනට ස්තුති වේවා. අල්ලගත්තේ ගුරුවරයෙක් කියන්නේ ඒකයි. මම නම් මන් දන්නේ මම ගී කාලේ ඉඳලම ඒ මම ආශ්‍රය කරපු කට්ටියන් සමග කියවනකොට මට දෙපැත්තෙම ඉනා. එක පැත්තකින් දෙපැත්තෙම ඉනා යනවා. අයියෝ මෙච්චර මේ යථාවාදී යථාකාරී ධර්මයක් දේශනා කරපු බුදුහාමුදුරන්ගේ අපි. කනවා මං කියන්නේ කෑවට ගමන්නේ රාත්තල් ගන්න දැනගෙන කන එක විතරයි. ඉතින් කන්න නැතුව නම් බෑ. මඩ ගාවට ගමන්න රාත්තල් ගන්න දැනගෙන කන එක මෙච්චර වැඩේ තියෙනවා කියලා දන්නවනේ. ඉන්නේ යාට මොකක් කියන්න එපා. මේ කියන්න අපිට ශක්තිය දැන් අපිට කියනවා තීන්දුව කරන්න ශක්තිය නමුත් මේ යථාභූත ඥානය දේශනා කරන බුදුහාමුදුරු ඉන්න නිසා අපිට ඒක කියන නිසා අපිට මේ මැජික් නැතුව গুপ্ত ධර්ම නැතුව යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒක තමයි ඇත්තටම විපස්සනා කියලා කියන්නේ. විපස්සනා යනකොට මම සාකච්ඡා කරලා අපි සැක දුරු කරගන්නත් ඕනේ. හොඳයි අපි අයපුත් විනාඩි 30 විතර කාලයක් ඇති කරගෙන තියෙන අරගෙන තියෙනවා. ඒ වගේම මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න දැන් ඉවරයි. ඉතින් ඒක නිසා වෙන මේ සම්බන්ධව ප්‍රශ්න වශයෙන් වෙන මොනවද කියන දෙයක් නැත්නම් අපිට මෙතේ සාකච්ඡා සතිವಾರේ සමර්ථ කරන්න පුළුවන් අපි ඒකට හතරට නැවත රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව. ඒ වෙනාරම සිරුවන් සරණයි.